තස්ස ආස්ස අඤ්ඤං සමං තිත්තං පරිකම්මායාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට මේ සල්ලේක සූත්‍රයේ ඒ මහචුන්ද ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහන ප්‍රශ්නේ එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට කෙලස් කපල දාන්න ඕනේ සල්ලේකයක් කරන්න ඕනේ කියලා එයා ඒ ප්‍රයත්නෙට බෑපු ගමන් නැත්නම් ඒකට මානසිකාරය යොදන්න පටන් ගත්ත ගමන් කෙලස් කැපීමක් සිද්ධ වෙනවද කියලා ප්‍රශ්නයක් නගන්න. ඒතර බුද්ධ ඥානanse සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ කෙලස් උපදින්න මාර්ග වෙන පංච උපාදානස්කන්ධේ ඒ ඒ වැරදි අදහස් එහෙම නැත්නම් කියනවා නම් යම් රූපයක් අපිට රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන යම් රූපයක් අපිට මුලිච්ච වෙන වෙලාවක් දැකලා ඒ දැක්කේ මම එනතන් ඒ දැකපු ඇහැ මගේ නැත්නම් ඒ දැකපු එක හොඳයි ආදි වශයෙන් අපිට මේ ආත්ම දෘෂ්ටිය පදනම් කරගෙන විවිධ මත පහළ වෙනවා එහෙම නැත්නම් ඒක පිළිබඳව අපි විවිධ විෂය හංගිනවා අන්නේ පහළ වෙන පහළ වෙන වෙලාවේ ඔය රූපයේ පිටිබඳව මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කියලා. දකින්හන වෙලාවට නෙවෙයි අපේ නිශ්චල චංචල දේපල ගත්තත් එච්චරයි. ඒ දකින්න වෙලාවෙම අපිට ඒක පිළිබඳව මනාපමනාප පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම ඒකත් එක්ක තියෙන දෘෂ්ටිය පටලවිලක් නිසා. අන්නේ දෘෂ්ටිය පටලවිලි සහිතව රූපයක් මුලිච්චින මුලිච්චින වෙලාවේ කෙනෙකුට ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියනවනම් අන්න එහෙමනම් කෙලස් කැපීමක් වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ අර ප්‍රශ්නට උත්තර දෙනවා යම් වෙලාවක වේදනාවක් පහළ වෙනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉන්නේ වේදනා සාගරයක මේ මතුවෙන මතුවෙන හැම වේදනාවකම අපිට විනිශ්චයක් තියෙනවා මේක වුණා හොඳයි මේක මංගලයි මේක භද්‍රයි මේක යහපත් එහෙම නැත්නම් එනකොට වේදනාව මේක දුමංගලයි මේක අයහපත් මේක දුක්ඛයි මේක නරකයි කියලා හැඟීම් එනවා. අන්නේ එන වේලාවක ඕනම වේදනාවක් නැත්නම් ඕන මොනම විඳීමක වුණත් අන්නේ වගේ මනාපමනාප ભેදයට වැටෙන්නේ ඒකාන්තයෙන්ම දෘෂ්ටියක මුසු වීමක් එක්ක කලවම් වීමක් එක්ක මාත් වීමක් එක්ක. අන්නේ විදියට වේදනා සම්බන්ධ කරගෙන අපි පටලවා ගන්න ඉබලත් අපිට පැටලෙන්න ඉඩ තියෙන හැම වෙලාවකම අපිට පුළුවන් නම් දැනගන්න මේ වේදනාව පිළිබඳ මට මනාපේ ආවා. ඒනට මේ වේදනාව මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. නැත්නම් මේ වේදනාව පිළිබඳ අමනාපේ ආවා. ආවට මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි. එහෙම නැත්නම් අපි යම් යම් දේවල් හිතේ මතක තියාගන්න ආසාවක් තියෙනවා. ලාල සලකුණු කරනවා. ඒ සලකුණු වල මතක තියාගන්න. මතක තියාගන්න හැම එකක්ම එක්ක තණ්හාවෙන් තමයි එක්ක මාන්නේ තමයි එක්ක දිට්ඨියෙන් තමයි අපිට ඒක අනික් දේවල් අමතක කරලා මේක මතක් කරගන්න හිතෙන්නේ. එහෙම නැත්නම් මතුවෙන දේවල් ඒව එකක්වත් මේ අපිට හොඳ කරන්න නරක කරන්න ඒවා දේවල් හේතුඵල ධර්මණු වෙනවා. නමුත් අපි සමහරක් හලලා පෙරලා සල්ලාඩ කරලා මේ ටික හොඳයි කියලා ගන්නවා. සමහරක් එනවා නම් කරනවා මතක හොඳ නැහැ කියලා. ඒ මතක් කරන හැම වෙලාවකම ඔය පටලවිල්ලක් සිද්ධ වෙනවා. නැත්නම් අපි නොමග යෑමක් මිච්ඡාදිට්ඨි කියලා කියන්න පුළුවන්. මගේ දැක්මක් වෙනවා. අන්නේ වෙන හැම වෙලාවෙම අපිට මතක් කරගන්න පුළුවන් නම් මේක අපි තෝරගත්ත තමයි හොඳයි කියලා. හිතේ තියාගත්ත තමයි මේක හොඳයි කියලා. නමුත් මේ කටයුත්ත සිද්ධ වෙලා මනාපමනාප පහළ වුණාට මම මේක මගේ නෙවෙයි මම නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා. ඒ මතක සටහන් පිළිබඳව අපේ තියාගෙන ඉන්න මේ ගොනු කරගෙන ඉන්න දේවල් සංඥා තැබීම් නැත්නම් සලකුණු තැබීම සහ තබලද සලකුණු අනුව නැවත හඳුනා ගැනීම දෙකටම සංඥා ස්කන්ධය කියලා කියනවා. මේ හැම වෙලාවකම අපි දන්නවනම් කණ්ඩෝන නිසා තමයි අපි කබරගෝය තලගෝය කරගන්නේ. එහෙම නැත්නම් කබරගෝය කබරගෝයමයි. අපි නමුත් තලගෝය කරගන්නවා කණ්ඩෝන වෙච්චාම. ඉතින් ඒක තමයි අපි දවස පුරාම කරන්නේ. අපි ඒ විදිහට තමයි අපේ දරුවෝ ටිකක් හදන්නේ. මම හොඳයි කියන දේවලුත් උඹත් හොඳයි කියපන්. මම හොඳ නෑ කියන දේ උඹත් හොඳ නෑ කියපන් කියලා කක්කොට්ටෝ දරුවන්ට කියන්නේ කෙලින් ඵලයන් කිව්වට මහේක යන්නේ හරහටනේ. ඒ වගේම වැද්දෝ කියනවලු දරුවන්ට අනියේ මන් දන්නේ බල කවදා මිනිස්සු වේද කියලා ශිෂ්ටාචාර වෙන්න බලපල්ලයි කියලා. ඉතින් මහේක වැද්දා. ඒනොට දරුවන්ට කියනවලු ශිෂ්ටාචාර වෙන්න කියලා. අන්න ඒ වගේ බණක් අපි තුල යන්නේ වැඩි බණක්. ඒකෙදි මේ අපි ගත්ත මේ සංඥා ඒ අනුව හඳුනා ගැනීම ඇත්තටම හොඳද නරකද හිතවාදීද අහිතවාදීද අපිට එකෙන් සුභ සිද්ධියක් වෙනවද අහිතක් කමනාපයක් වෙනවද කියලා කවදාවත් අපි ප්‍රශ්න කරන්නේ අර ක්‍රමයටම හලනවා පෙරනවා තියාගන්න. ඉතින් මේක වෙනවා කමන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක උන වෙනකොට මේ යාන්ත්‍රණයක් මෙතන තියෙන හැබැයික් තියෙන කුඩු ගහනවා වගේ එකක්. බීමත්කමක්, පමාවක්, මදයක්. අනේ මදය මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය කියලා කාට හරි තේරෙන පටන් ගත්තා නම් අන්න සල්ලේකේ පටන් ගන්නවා. ඒ වගේ මේ තියෙන දේවල් තියෙන විදිහට තියන්නේ නැතුව ඒව සකස් කරන්න පටන් ගන්නවා අපි. ඒව සංස්කරණය කරන්න පටන් ගන්නවනේ. ඒව ආලවට්ටම් කරන්න පටන් ගන්නවනේ. දසරතර ජුරංගේ බෙරේට මැණිකොබ්බනවා වගේ. තියෙන දේ තියන්නේ නැතුව ඒ කරන හැම වෙලාවකම අපිට ජයග්‍රහණ හැඟීමක් හෝ පරාජය හැඟීමක් එනවා. ඒව ලක්කන්න බෑ. නමුත් මේ වරා පරාජය හෝ ඒ ජයග්‍රහණ හැඟීම ඒ කාන්තේම දෘෂ්ටික පැටලලා තියෙන්නේ. දෘෂ්ටිකින් තමයි වර්ණ ගැනීමලා තියෙන්නේ. දැන් මාන්න එක එහෙම නැත්නම් තෘෂ්ණාවක එනිසා මම මොනවාරි කරනවා ඒක ඇත්ත. ඒ කෙරුවට පස්සේ ඒ දේවල් පිළිබඳව අපි මේ මගේ මේක මමයේ කියාගෙන අනුන්ට අයිති වෙන්නේ නැති වෙන්න පේටන් රෙකෝඩ් කරගෙන අයිතිවාසිකම් කියාගෙන මේ ඉන්නේ මැරෙන්නේ නැතුව වගේ ඔය මොනවා කරුවත් මැරෙනවා. අනේ ඒ වගේ සංස්කරණය කිරීම සහ සංස්කරණය කරන දේවල් ගොඩගසා ගැනීම වගේ දේවල් වෙන එක නෙවෙයි මෙතන සඳහන් කරන්නේ. ඒක තමයි අපිට අම්මලා තාත්තලා දීලා තියෙන දෑවැද්ද. අපි ගුරුවරු අපිට උගන්ලා දෙන්නේ තේ දෑවැද්ද තමයි. දේශපාලනඥයෝ උගන්වන්නේත් අපිට ඒක තමයි. ආර්ථික විශේෂඥයෝ උගන්වන්නේත් ඒකම තමයි. සමාජ විශේෂඥයෝ උගන්වන්නේ ඒක තමයි. නමුත් මේකෙන් අතති අඩු වෙනවද වැඩි වෙනවද? ඒක බලන්න කාටවත් වෙලා නැහැ. නමුත් අන්තිමට තමන් මේක මල්ලේ දාගත්තොත් තමන්ටයි ගමනට බර මේක පිළිබඳව මේක හිතසුව සලකන දෙයක්ද අත්ත කුසලයේ සලකන දෙයක්ද අත්ත සිද්ධියේ සලකන දෙයක්ද කියලා <clears throat> මරණ මොහොත පැත්තෙන් බැලුවොත් මරණයට පස්සේ බැලුවොත් මේ මේ කරන නාටකම දිහා මොකද්ද ඉතුරු වෙන්නේ? බල්ලන්ට හැතැම්මනා වගේ ඇවිදිනවා. ඇවිද්දට මොකද බල්ලා වගේ එක බලිගේ වටේමයි කැරකිලා තියෙන්නේ. <clears throat> තමයි ජීවත් වෙලා නැහැ. හැම වෙලාවෙම හීනෙක ඉඳලා තියෙන. හැම වෙලාවෙම විචිදයක් ගැන පශ්චාත්තාපයක නැත්තම් අනාගත හීනෙක ඉඳලා තියෙන. අපිට ජීවත් වෙන්න වෙලාවක් නැහැ. මොකද හේතුව මේ දේවල් සකස් කරන්න කියනවා. මේ තියෙන දේ හොඳ නැහැ. තියෙන දේ වෙනස් කරන්න ඕන. පරිශන කරන්න ඕනේ. මේක තව දියුණු පවුණු කරන්න ඕනේ. නිර්මාණශීලී වෙන්න ඕනේ. එහෙම නැත්නම් અભිවෘද්ධිය පතන්න ඕනේ කියලා. ඉතින් මේක තමයි මානවය යන තැන. ගිය එක එක්ක තාම හම්බෙලත් නැහැ. හම්බ වෙන්නෙත් නැහැ. මැරෙන්න වෙනකොට අතෘප්ති කරව ඌනව කාමදාසෝ මැරෙන්න වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන මොහොත ජීවත් වෙලා සන්තෝෂෙන් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන්නේ. ඒකට කිසිම ඉඩක් දෙන්නේ නැහැ සංස්කාරය. දීපුවාම ඉතින් ඒක කාලකන්නිකමක් අපරාධේ කාලේ නැස්ති කරා. නිකම්ම නිකන් අතක් පිට අතක් තියන වාඩිලා හිටලා පුළුවන්ද මේ බඩ බඩරතාව කරගන්න බඩ වීතරක් ගන්න. ඉතින් මොකක් හරි මරලා කන්න එපායි අපි. කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියලානේ අපි පපුවේ පච්ච කොටලා තියෙන්නේ. බොහොම කරුණා සීතල හදයක් තියෙනවා. මරාගෙන ගන්න නැතුව ඉන්නම බෑ. ඉතින් මරාණ කාගෙන හැදියන් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි මේ නටන නැටිල්ල මට හිත සුව පිණිසද එහෙම නැත්නම් මට අර්ථ කුසලයේ දන්නවද කියලා බැලුවොත් ඒකේ හිතන එක පවා අපිට පේන්නේ මම මුස්පේන්තු වැඩක් විදියට. කොහොම හරි කවුරු හරි ඉක්මවලා පරයාගෙන ගිහිල්ලා ඒ නිර්මාණ කරන්න. මේ සංස්කාර දිගේ අපි එළවන මේ මොටිවේෂන් එක අපි මේ ඉදිරියට තල්ලු කරන ගතිය මොකෙන් එන එකක්ද කියලා පොඩ්ඩක් නතරලා බලන්න බෑ මොකද ඒක නැති හැම වෙලාවෙම කම්මැලි. නැති වෙලාව පාළු. නැතිලා හරීම අනිෂ්ඨිත හරීම අසරණ ගතියක් දැනෙනවා. හරීම ඒකාකාරී ගතියක් දැනෙනවා. ඒ නිසා අපි හරි කැමති මොකකින් හරි තල්ලුවක් එනවා දකින්න. ඒ කොයි එක වුණා ප්‍රශ්නයක් නැහැ. ශිෂ්ට මිනිස්සු එක විදිහක තල්ලුවක් ඉල්ලනවා මොටිවේෂන් එකක්. අශිෂ්ට මිනිස්සු වෙන විදිහකට ඉනවා, ගෑනු වෙන විදිහකට ඉනවා, පිරිමි වෙන විදිහකට ඉනවා. රජවරු වෙන විදිහකට මේ තල්ලුව ලබා ගන්නවා. රටවැසියෝ වෙන විදිහකට ලබා ගන්නවා. දොස්තරලා එක විදිහකට ලබනවා. ලෙඩ්ඩු එක විදිහකට ලබනවා. ගුරුවරු එක විදිහකට ලබනවා. ශිෂ්‍යයෝ එක විදිහකට ලබනවා. දීමාපිය එක විදිහකට ලබනවා. දරුවෝ එක විදිහකට ලබනවා. හැම කෙනාම පුදුමාකාර මොටිවේෂන් එකක ඉන්නේ. නැත්නම් මේ එළවමක. මේ එළවම කොහෙන්ද එන්නේ? ඇත්තට මේ එළවමෙන් නැතුව මේ පොඩ්ඩක් හුස්ම ටිකක් ගනින්න ආස්වාද ප්‍රසවාද කරපල්ලා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගන්නilla කිව්වොත් එහෙම අද ලෝකේ පේන තියෙන එක නිකන් මේ අකිරිය වාදයක්. එහෙම නැත්නම් උච්ඡේද වාදයක්. එහෙම නැත්නම් මේ ක්‍රියාශක්තියක් නැති කිරීමක් නිර්මාණශීලීත්වයට භාර ගැනීමක් කියලා ඒකේන අනිවාර්යම කොටු වෙනවා. අන්නේ නමුත් මෙතන සල්ලේක සූත්‍රයේ බුදුන් අපට මතක් කරනවා දුවපන් ඒක ප්‍රශ්නයක් නෑ රැට් රේස් එකේ තමයි ඉන්නේ. මේ දුවන දිවිල්ලේ මේ මහා තල්ලු කරන මේ Javaය කෙලස් Javayක්ද? ඒක මමද? ඒක මගේද? ඒක මගේ ආත්මයේද කියලා බැලුවොත් මේ ලෝකේ ඉන්න හැම කෙනාටම මේ කෙලෙස් වාසනාව කියලා එකක් තියෙනවා. කෙලෙස් වාසනාව කියලා කියන්නේ එක එකනට හැකියාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවාසනා සකල ක්ලේශ දුරු කරපු නිසා ලෝකේ ඉන්න අවාසනාවන්තයයි කියලා කියනවා. ඇත්තෙම නෑ කිසිම වාසනාවක්. ඔක්කොම නෑ. ලෝකේ ඉන්න අවාසනාවන්තය බුදුහාමුදුරුවෝ. ඉතින් වඳින්න වටිනවද කියලා හිතෙනවා. අපි වගේ වාසනාවන්තයෝ ගිහිල්ලා ඇයි බුදුහාමුදුරුවෝ වගේ අවාසනාවන්තයෙකුට වඳින්නේ? කිසිම සවාදන තකලක්ලේශ දුරු කරලා තියෙනවා. අපි කොහොම කෙරුවත් කිල්ලෝට උණු ටිකක් වගේ අපි ළඟ පොඩ්ඩක් කෙලස් වාසනාව තියෙනවා. ඉතින් ඒ වාසනාව තමයි අපි දරුවන්ට දෙන්නේ. උරුලා උරුලාවේ ගඳ තමයි දරුවන්ට දෙනවා. අන්න ඒ වගේ මේ යන මේ සංස්කාර දිහා පොඩ්ඩකට නතරලා බලවොත් අන්න බුදුරජාණන්සේ සඳහන් කරනවා කෙලස් කැපීම තීත වෙනවා කියලා. විඥානයේ හැම වෙලාවෙම අඩුම තරමින් මම සහ මම නෙවෙයි කියලා දෙකට බෙදාගෙන මේ ඇතුළත ධාතු මගේ පිටතියව පිට ධාතු જાතියක් කියලා. ඇතුළත පටවි ධාතු මගේ අජ්ජත්ත පටවි ධාතු. බහිද්ධා පටවි ධාතු. ඉතින් අජ්ජත්ත පටිධාතු විතරයි මට දුක දෙන්නේ. ආතතිය එන්නේ. මම ලස්සන කරන්න හදන්නේ. ඔයාලව ආලවට්ටම් කරන්නේ. බාහිර පටවි ධාතු ඒත් එක්ක සැලසෙනකොට නැහැ. සරුවචනාංශය සඳහන් කරනවා රාහුල පුංචාම්දුරන්ට රාහුල අජ්ජත්ත පටවි ධාතු වහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා. ඇතුළත පටවි ධාතුත් පටවි ධාතුමයි. වහිද්දා පටවි ධාතුත් පටවි ධාතුමයි එකම ධාතු. ඒ පටවි ධාතුව දන්නේ මේ ඉන්නේ පණ තියෙන ශරීරෙක කියලා. එයා දන්නේ මේ ගෑනු ශරීරෙක ඉන්නේ. ඒක දන්නේ මේ කොහෙද ඉන්නේ කියලා. උඹ තමයි මේ පටවි ධාතුව දෙකට බෙදනවා. අජ්ජත් බහිද්දා. ඊටසේ බහිද්දායක මගේ නෙවෙයි කියනවත් අජ්ජත් එක රැක ගන්නත් දිවා රාත්‍රී වෙහෙස වෙනවා. මේ වගේ මේ තේජෝ ධාතුව, ආපෝ ධාතුව හුස්ම ගත්තට පස්සේ හුස්ම ටික මගේ. පිට කරාට පස්සේ ඒක මගේ නෙමෙයි. ඒක ඒක බාහිද්දා. ඒක නිසා දිගටම මේක රණ්ඩුවක් තියෙනවා. අධ්‍යත්ත බහිද්දා සීමාව. උදාහරණයක් වශයෙන් ගන්න අපි භාවනා කරන්න ගියාට පස්සේ අපි ගිහි ගිය අතහැරලා ආවට පස්සේ ඔන්න සෙන් ෆ්‍රැන්සිස්කන් සෙන්ටර් එක ගන්නවා අපේ හිත පවත්තන තැන විදියට. ඕකෙන් හිත පිට යන්න දෙන්නේ නැතුව ඒකේ තියාගෙන ඉන්නවා. ඒකේ තියාගෙනකොට ඉතින් සීතල උණුසුම අනම්මනම් වලින් ටික ටික කරදර තියෙනවා. හැබැයි gedara තරම් නම් මහා කරදරයක් නැහැ. මොකද කැම ටික හදලා තම්බල දෙනවනේ අඩු ගන්න. බුදියන්ට ඇඳ හදලා දීලා තියෙනවනේ. උඹට දින සක්මන් කරවම් පරියන් කරපන් ඉඳපන්. gedara වගේ කරත්ත බැඳගත්ත හරකා වගේ ඇදපන් වෛරෝ නැහනේ. ඒ වුණත් මේක හරි අප්සෙට්. මොකද gedara වගේ අපිට ඕන ඕන වෙලාවට උණු වතුර ඇල්ල වතුර ලැබෙන්නේ පොඩි පොඩි දරතයක් තියෙනවා. ඒත් ඉල්ල කාපු පරිබ්බක් නේ ඒ නිසා අපි ඉන්නවා. ඉතින් බුදුන්සේ කියනවා එහෙම ඉන්නකොට හිතෙනවලු මේක කොහොම බල බල ඉන්නවට වැඩිය ලේසි. මගේ කයට සීමා කරගත්තොත් gedara දොර කරදරත් ඕනේ නැහැ. සෙන් ෆ්‍රැන්සිස් කරනෝනෙත් නැහැ. දැන් කයට <clears throat> හිත ගන්න. නිකන් කායන පසනාව කරනවා. මේක සාර්ථක වෙච්ච වෙලාවක් හිතන්න කියනවා. දැන් සාර්ථක වෙච්ච වෙලාවේ මගේ හිත මේ කයෙන් පිට ගියොත් අකුසල්. ඇතුලේ හිටියොත් කුසල්. දැන් ඒකට මොකද්ද කය කියන්නේ? උද්දම් පාදතලා අදෝකේ සමත්තක තචපරියන්තම් පුරං අසුචිනෝ පච්චවෙක්කති. මේ පාතලෙන් උඩ කෙහෙවල්ලෙන් යට හැම පිරිකෙව් කරගෙන ඇත්තා වූ මේ ශරීරයෙන් ඇතුලේ හිත තියෙනවනම් සතිය. පිටහිත ගියානම් සතිය කරනවා කියලා ඔන්න අපි සීමාවක් දාගන්නවා. එතකොට හැම තමයි අපි ගන්නෙ අජ්ජත් බහිද්දා ભેදේ ගහන දේශ සීමාව. උහුම් බලාගෙන ඉන්නකොට ඒ කෙනාට හිතුණයි කියලා හිතමු හොඳට යට යට යට පහට ටික හොඳට පටල වෙලා තියෙන නිසා හුස්ම ගන්න ටික වැටෙන්න උඩ උඩ විතරයි. යට පහට ආමතක කරලා හුස්ම ටිකට විතරක් හිත ගත්තොත් ඔන්න අපේ අජ්ජත් වෙන්නේ උදර ප්‍රාචීරයෙන් උඩ පැත්ත අජ්ජත් වෙනවා. දැන් කකුල් දෙක හරියට බාහිර වෙනවා. ලෝකෙත් බාහිර වෙනවා. සෙන් ෆ්‍රැන්සිස්කෝනොත් බාහිර වෙනවා. දැන් අපි හිත තියාගෙන ඉන්නවා උඩුකය. උඩුකයෙන් හිත පිට ගියොත් සතිය ගන්නවා කියන. උඩුකයට හිත ආවොත් සතිය හිටියා. සතිය පිටයි කියන. උහුම් බල බල ඉනොට නාසිකාග්‍රය හුවෙනවා. ඒක දැන් නාසිකාග්‍රයේම හිත තියාගෙන අපි උත්සාහ කරනකොට යම් වෙලාවක ආස්වාද ප්‍රසවාසයේ පිරිමැදිව නාසිකාග්‍රේ තියෙන වෙලාවේ ඔන්න අපි දන්නවා හිත සතියි. දැන් කය පුරා විසිරී ගියොත් ඒත් සැකයක් එනවා. සතිය කැඩුණාදෝ. ඊට පස්සේ මේ ආයතනේ පුරා විසිරී ගියොත් කැඩුණාදෝ. gedara ගියොත් ලෝකෙට ගියොත් එතකොට ඒ වෙලාවේදී අයිජ්ජත් බයිද්දා සීමාව තියෙන නාසිකාග්‍රේ විතරයි. ඒකට සතිය වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න මම කියන එක පුංචි වෙවි පුංචි වෙවි පුංචි වෙවි යනවා. ආය සතිය කරනකොට ආය සමාධිය නැතිනකොට ඕක විහිරියක්. ඉතින් ඒකට මේ සීමාව නිත්‍ය එකක්ද? වැඩෙන වැඩෙන සතිය සමාධිය අනුව වෙනස් වෙන එකක්ද කියන එක නැත්නම් මේ විඥානය අපිට දෙන මේ ලනුව එහෙම නැත්නම් අජ්ජත් බහිද්දා බෙදෙන සීමාව අපි කවදාවත් ප්‍රශ්න කරලා නැහැ. ඒක එන්නේ වෙනස් වෙනවා. ඉතින් මේ දිහා බලනකොට මේ විඥානේ මේ විදිහට වෙනස් කරමින් මේ අජත්ත බහිද වෙන් කරන්නේ මට නිවන් දක්කන්නද? නැත්නම් මගේ හිතසුව පිණිසද? එහෙනම් රණ්ඩුවටද? තෝතෝ වරපල කියාගෙන රණ්ඩු කරන්න තමයි මම සහ මම නොවේ. සිංහලයා සහ දෙමළා. UNP සහ ශ්‍රී ලංකා. එහෙම නැත්නම් බටහිර සහ ආසියා කරේ. මොනව හරි දෙකට බෙදලා මේ ભેදේ පටන් ගන්නේ අපි ලෝකයේ ඉන්න දේශපාලන නායකයන් බැන්නට මේ විඥානේ ඉන්නේ සීරම කරන්නේ. මේ විඥානේ මේ කරන සේද නාඩගම නිසා මට ආතතියක් දෙන්නේ. නැත්නම් සමස්ත ලෝකේ මම දිය වෙලා මම මේ විඥානේ බෙදෙන බෙදිලා නැතුව ඉන්න ගත්තොත් ගංගානංගන් ගිල මොහොතට දිය වුණාට පස්සේ ගංගානංගලක් නැහැ. ඒ වගේ මට පුළුවන් ද මේ විශ්වගත වෙන්නේ විශ්වගත වුණොත් විඥාණයට මොකද වෙන්නේ? ඒ වගේ තැනක් අපිට කරගන්න බැරි මොකද හේතුව මේ විඥානේ අපිට හිතන්නවත් දෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා විඥානේ කියනව ගන්න මේ මම ගෑණියක් මම පිරිමියෙක් මම ආසවලා මම මම විතරක් නෙවෙයි මම අපේ බවුලත් බලනවා මොනවා හරි කිය කියා මෙයා කතන්දර ගොතනකොට මේ ගොතන කතාවේ කොච්චරක් තණ්හාව තියෙනවද මානෙ තියෙනවද දික්ටි තියෙනවද කියලා බලලා අහන්න එව්වා එනේන වෙලාවේ මේක මේ ඇබ්බැහියට එන එකක් කෙලෙස් වාසනාවට එන එකක්. දික්ටිගතික වෙන එකක්. පුළු පුළුවන් වෙලා ඒක අභියෝග කරොත් මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා. එතකොට නම් බුදුරජාණන්සේ කියනවා කෙලෙස් කැපීමක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා අපි මේ වෙනකොට කතා ගොඩාක් කියගෙන ආපු නිසා මම හිතනවා මේ වෙනකොට අපිට යම් ප්‍රමාණයක් චුන්දහම්තුන්ගේ ප්‍රශ්නේ සහ බුදුරජාණන්සේගේ උත්තරය පිළිබඳ දාල දාර්ශනික අදහසක් ගන්න පුළුවන්. මේක කිව්වට පස්සේ බුදුරජාණන්සේ මේක පටලවා ගන්න පුළුවන්. අපි එදිනෙදාට අපිට හම්බෙන ස්ථාන 40ක් පෙන්ලා දෙනවා. ඒ නිසා සූත්‍රය බොහොම දිගයි. ඒ හැම වෙලාවකදීම ඔය වගේ අපි පටලවා ගත්තට පස්සේ ඒකෙන් වෙන අපේ පය පැකිලි වැටෙන එහෙනම් අපි කෙලසෙන එහෙම නැත්නම් අපි නීච භාවයටපත් වෙන තුච්ච භාවයටපත් වෙන තැන් 40ක් පෙන්ලා දෙනවා. ඒ 40 අතින් අපි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරනවා මෙන්න මේ 40 මොකක් මතුවලා ආවත්. ඒ මතුවෙන වෙලාවේදී යාට චිත්තුප්පාදයක් උපදව ගන්න පුළුවන් නම් මේ මතු උනේ දෘෂ්ටි පටලවාගත්ත නිසා මාන්නේ නිසා එහෙම නැත්නම් තෘෂ්ණාව නිසා එනිසා ඒ මතු වෙනකොටම උළු උස්සනකොටම දැනගන්න ඕනේ මේ මගේ තියෙන කෙලෙසයක් හිස උස්සන වෙලාවක් අන්නේ හිත උස්සනකොටම මේ කෙලෙසයක් මේ ලෝකේ තියෙනවා නම් ඒකට සාපේක්ෂව කුසලයක් තියෙන්න ඕන. මැටර් එක තියෙනවා නම් ඇන්ටි මැටර් තියෙනවා කියලා භෞතික විද්‍යාවේ කියනවා. මිනිස්සෙක් කියනවා නම් හේවණල්ලක් තියෙනවා. ඒ නිසා බුද්ධ ජනස වෙන්න දැන් හරි උඹට ඉස්ලාම් වශයෙන් අපි ගත්තොත් මේ විහිංසාව මත වෙනවා. අනුට හිංසා කිරීම නැත්තම් ඉතින් මම කැපිපෙන්න විදියක් නැහැ නේ. ඒ නිසා අපි මෙතෙක් කල් ආවේ සිංහල ජාතිය ආවේ ඊට ඉතල හිට මිනිස්සු අනසලා. ඒක ඉතින් බලකන්න බෑනේ. ඊට ඉතින් අපිත් කවදාද වෙනසෙනවනේ. ඒ ඒ ඒ ඒ න්‍යායයටම යන්න එපායි. දැන් මේ රටවල් වලට එනකොට හිටපු රතු ඉන්දියන් කාරයට මොකද උනේ කියලා මේ රතු පාට කොඩියේ තියෙන රතු පාටෙන් තේරුම් ගන්න. උන්ගේ ලේ තමයි ඒ තියෙන්නේ. ඒකෙල්ල මේගොල්ලෝ දැන් වීසා නිකුත් කරනවා. අනික් ජාතින්ට එන්න දෙන්නේ නැහැ. රතු ඉන්දියන් කාරණා තොපිට කවුද මේකට එන්න කිව්වේ? තොපි මේකට ආවේ අපේ අත්තම්මලා මුත්තම්මලා මරලා. දැන් කියනවා මේක තොපේ රාජ්‍ය කියලා. බැහැපියව එළියට. අද අද මේලෝ මේ රටේ රතු ඉන්දියන් කාරයට ගහලා තියෙන ගැටේ තේරෙනවද? උන්ට ඕනේ කැසිනෝ එකට යන්න පුළුවන් නොමෙලි. උන්ට බොන්න නිකන් සල්ලි දෙනවා. දීලිවර්ලා විනාශම කරනවා. ඉතින් මේ හරහා තියෙන්නේ මේ පළවෙනි ලෝකේ රට මම දන්නවනම් මං ගහලා එළවනවා මෙහෙන්. ඉන්න දින එකක්වත් නැහැ. ඒ නිසා ඔය දොර වහලා තියන්න. එතකොට පරිසරයක් තියෙනවා. ඉතින් මේක අනුමත කරන හැම වෙලාවෙම අපි විහිංසාවනේ අනුමත කරන්නේ. අපි අහිංසක වෙනව නම් අපි જાතියක් වශයෙන් සිංහලයා එන්නේ ඉස්සරහ හිටපු જાතිය විනාශ කරලා අපි මේ බලය පිහිටුව ගත්ත කියන එක අපි දන්නවනම් අපිට කවදා හරි සහ ගන්න එපායි. අපිට පුළුවන් කියන්නේ නැහැ අපි අපරාජිත જાතියක් අපි හැමදාම මෙහෙම වෙයි කියලා. නෑ ඒක වෙලා තියෙනවා. අපේ ලේවල තියෙනවා. අපේ ලේවල තියෙන ගත්තොත් එහෙම සිංහ සීවලී සිංහ බාහුකේ අයියා මල්ලි කසාද බඳලා ගත්ත જાතියක් මේ විල්ලජ්ජ නැති જાතියක්. පුත්‍රජානහන්සේගේ කෝලිය සාක්කි වංශය ගත්තොත් ඒත් අක්කයි නංගි එක එකම පහුලියයි කසාද බඳලා ආපු જાතියක්. දැන් අපි බොහොම ශිෂ්ටාචාර විදිහට කතා කරන එක හරි කැතයි කිය. ඉතින් තියෙනවා. කාටවත් කියන්න පුළුවන් නෑ. ඒ ඒව නෑ කියලා. නමුත් ඒක නෙවෙයි. දැන් පුළුවන් ද මේ බණ ඇහුවට පස්සේ. දැන් පුළුවන් ද සීලක සමාදන් වුණාට පස්සේ. අනේ විහිංසාව වෙනුවට මට අවිහිංසාව ඇති කරගන්න. ඊගාව චිත්තක්ෂණේ ඒ ඒ ඒ ජම්ම ගතිය නැතුව හිත අහිංසක කරගන්න. ඊගා චිත්තක්ෂණේ මා හිත නිහතමානී කරගෙන බාර ගන්න ඕකෝ අපේ પરම්පරාව ඇවිල්ලා තියෙන්නේ කරුණා සීතල හදයක් මරාණ කාගෙන හැදියක්. ඕකෙන් තමයි මුළු ඕනෙම ජාතික ඉතිහාසය ඔච්චරයි. ජාතිගත ප්‍රෞಢත්වය ගැන අපි කතා කරනකොට පොඩ්ඩක් අවසලා බලන්න. හරි ඒක වුණාට මේක මෙහෙමම ඉදිරි ඊගා චිත්තක්ෂණේ වෙන්න ඕනේ. මේක අපේ දරුවන්ටත් මේ විදිහටම යන්න ඕනේ. මේ ಜಾති වාත්සල්‍ය එහෙම නැත්නම් දේශ ප්‍රේමීත්වය එහෙම නැත්නම් රට ಜಾති ආගම රකපන් කියන මේ කතාව හරහා මේ ලේ රත් කරන්න වටිනවද? ඇයි උඹට බැරි මිනිසෙක් වෙන්නේ? එහෙමට තේරුම් ගන්න බැරි අනෙක් මනුස්සයටත් උඹට වගේම සමාන හැඟීමක් තියෙන නිසා අවීන්තාව කියන එක බුදුසසුනේ සඳහන් කරනවා අර විදිහට අවීන්සාව මේ විදිහට විහිංසාව මේ විදිහට වැරදි තණ්හා මාන දිට්ඨි නිසා ඇති වෙන 140න් එකක් දිග විස්තරයක් තියෙනවා මේ විදිහට දන්නවනම් ඒක ප්‍රතික්ෂේප කරන්න එපා මම සුද්ධවන්තයි මම ආවේ බ්‍රහ්ම ලෝකෙන් එහෙම නැත්නම් කෙලස් ගෑවිලා නැහැ කියන්නේ කිසි කෙනෙකුට කියන්න බෑ නමුත් ඊගා චිත්තක්ෂණේ අවහිංසක වෙන්න චිත්තුප්පාදමත්තම්පි චුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාමි. මෙන්න මේ චිත්තුප්පාදේ පවා කුසල චුන්ද බොහෝ උපකාර කරනවා. සංසාරේ හිටපු නැති දෙයක්. බුදු කෙනෙක් කරන කාටවත් කියන්න බෑ. අපිට පුළුවන් අර කැත ගතිය දිගට ගෙනියන්න. ඒකට කවුරුවක්වත් කටු ගහේ කටුල් කරන්න ඕනේ නැහැ. නමුත් මේක මට්ටම් කරලා අහිංසක වෙන්න පුළුවන්. අහිංසක වීම තමයි සල්ලේකේ කියන්නේ. කෙලස් කපා දැමීම කියන්නේ. ඉතින් මේක තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරු හේතුව ඒ තරම්ම කෙලස් වල ගත කරලා අපිට මොහොතකටවත් කෙලස් නැති ජීවිතයක් ලබා ඉන්න පුළුවන් වෙයිදෝ කියන සැක නිසා තමයි අපි මේ ඔක්කොම රහතන් වහන්සේලාට වැත්තකට දාලා අපි ඇවිල්ලි වෙලා ඉතින් පවුල් කරන මිනිස්සුනේ අපි ඇවිල්ලි වෙලා පව් කරන අය ඉතින් අපිට ඌව කරන්න බෑ අපි ඒ නිසා දැම්ම ඌව කරන්න නැතුව මෛත්‍රී බුද්ධ ශාසනයට දාගමු අපි දැම්ම පටන් ගමු දස පාරමිතා පුරාණ ඒකලා පස්සේ තමයි මේවා කරන්න පුළුවන් වෙන්නේ දැන් බෑ කියලා අපිට කවලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේම ගෝලියෝ තමයි. ආගමික නායකයෝ තමයි කවලා තියෙන්නේ. ඒක හැම ආගමකම වෙලා තියෙනවා. හැම ආගමික නායකයෙක්ම ලෝකෙට පහළ වෙච්ච හොඳ විප්ලවීය පුද්ගලයෙක්. එයා පෙන්ලා තියෙනවා මේ මම කියන්නේ මේක කරන්න පුළුවන් බව පෙන්වන්නට කරතේ පුළුවන් කෙරුවා. දැන් වෙනකොට බෑ කියන මට්ටමට ආයේ. දැන් ඉන්නේ 2500 පහුගිය අවුරුදු 56 ඉඳලා 60ක් විතර ගිහිල්ලා 2500 ඉස්සරලා මෙහෙමවත් කතාවක් මෙහෙමවත් භාවනාවක් මෙහෙමවත් කෙරුවවක් තිබිලා නැහැ. අපි අම්මලා තාත්තලා ගැන සෝරි කියලා හිතෙනවා. තිබුණෙම නැහැ. අනගාരിക ධර්මපාලතුමායි කාලේ බලන්න. ත්‍රිපිටකයක් තිබුණේ පන්සලක් කියන එක තිබුණේ මහානගමක් කියන එක තිබුණේ අද එතෙන්ට ඇවිල්ලා අපිට පුළුවන් මගේ තියෙන ලේ විහිංසකයි මගේ චර්යා විහිංසකයි මගේ කචන වචන ක්‍රියා හිතලි විහිංසකයි ප්‍රශ්නේ නැහැ මම අද අදි චිත්තුප්පාදයක් ඇති කරනවා හිතේ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම පුළුවන් තරම් හෙට දවසේ එක චිත්තක්ෂණයක් අහිංසක වෙන්න එහෙම නැත්නම් ඊගා පැයි එක චිත්තක්ෂණයක් අහිංසක වෙන්න මොන තරම් මොන තරම් විප්ලවයද මොන තරම් ගඟදි ගිහිලට පීනී ඥායමත්ද බුදුහාමුදුරුවෝ කියනවා ඒකත් ඕනේ එහෙම කරන්න පුළුවන් කියන චිත්තුප්පාද චිත්තුප්පාද මත්තම්පි චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදා. මේකට කියනවා කුසලයේ කිය. මේකට කියනවා සල්ලේකේ කිය. මේකට මම හිතුවා උපමා කතාව උපමා කියන්න බෑ මට සාධක සූත්‍රයක් අරගෙන පෙන්නන්න කියලා. එතකොට අපට භවනා කරලා නිවන් දැකේ නැතත් අපිට මේ කරගෙන යන වැඩපිළිවෙල නිසා ලැබෙන සාන්තිය නැත්නම් මේ භවනා කෙරුවා කියන නැත්නම් භවනා කරන්න හිතුවා කියන භවනා කරන්න චිත්තුප්පාදයක් ඇති කරපෙකී තියෙන සාන්තිය තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉන්න වෙලාවක ගාමිණී කියලා දිග නමක් තියෙනවා මට මේ වෙලාව මතක් වෙනවා විතරයි. දිගණ්ඨ දාත පුත්‍රගේ ගෝලෙක් බුදුරජාණන් ශ්‍රී එනවා. බුදුරජාණන් කවදාකවත් එහෙම කවුරුත් Taman Taman බලන්න කියලා හෝ ආවට පහත් කරලා කතා කරන්නේ ඔබ මේ වෙන ආර්ගමක එකෙක් මම ඇවිල්ලා ලොක්කා මම මේක මයි ළඟට එන්න එපා මොකක්වත් නැහැ ආවට පස්සේ බුදුහන්සේ සතුරු සාමිච කතා කරලා අහනවා. ගාමිනී ඔබතුමාගේ ශාස්ත්‍ර වහන්සේත් ඔබතුමන්ලාට මේ නොකල යුතු කල යුතුකම් කියලා දෙන. නැත්නම් මේ ශික්ෂාව. සීල ශික්ෂාව කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සමාජ ධර්ම එහෙම නැත්නම් මේ ආචාර ධර්ම කියලා දෙනවා කියන්නේ. ඒක පිළිබඳ හික්ම මොනවද කියලා. ඒක කියනවා අපේ අපේ ශාස්ත්‍රුණාංශෙත් අපිට එහෙම කියලා දෙනවා. පංචිල් පද පහම කියනවා. අපි දැන්නේ බුද්ධඝමට අරගෙන තියෙන පන්තිල් පද පහ ඒකේ තියෙනවා මේ නිගණ්ඨනාත පුත්ත එයාගේ ගෝලෙයින්ට කියලා දෙනවා කියලා දීලා හික්මවන්නේ කොහමද සතුම් මරන්න එපා සතුම් මරුවොත් අපාය යනවා සතුම් මරන හැම කෙනා ඒකාන්තින් අපාය යනවා හොරකම් කරන්න එපා හොරකම් කරුවොත් අපාය යනවා කාමීත්‍යචාරය කරන්න එපා බොරු කේලම් හිසොචන පරිසොචන කතා කරන්න එපා මත්පැන් බොන්න එපා බිව්වොත් අපාය යනවා යම් කම්මං යම් කම්මං බහුලී කරති තන් තන් උපනීයති කියලා න්‍යාය වෙන යම් යම් කර්මයක් වැඩිපුර කරනවාද ඒ අනුව අපායට යනවා. යම් කිසි කෙනෙක් සතුම් මරණ හොරකම් කරනවා කාමීත්‍යචාරය කරනවා බොරු කේලම් හිස් වචන පරුස වචන මේකෙන් යමක් යම් කම යම් කම බහුලී කරෝති යම් යම් බහුලී කරෝති තන් තන් උපනීයති. ඒ ඒ විදිහට අපායට යනවා කියන්නේ. ඉතින් එයා ප්‍රකාශ කරලා පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතෙම මතක් කරලා ආනන්ද ඔය විදිහට බැලුවොත් එක එකක් අපායට යන්න බෑනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් එක එක සත්තු මරමින් නෑනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් එක්කෙනෙක් හොරගම් කරමින් නෑනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කාටවත් කාමීත්‍යචාරය කර කර ඉන්න බෑනේ. බුරු කීලං හිසචන පරිසචන කරන්න බෑනේ. මුත්පන් බොන්න බෑ යමක් බහුලීගත කරනවා නම් ඒ අනුව අපායට යනවා නම් මිනිස්සුගේ සාමාන්‍ය ජීවිතේ හැම වෙලාවෙම පවු නෑනේ. පොඩි පවක්නේ තියෙන්නේ. මේ පවනේ මේ මනුස්සයා නැවත නැවත සමාදම් වෙන්නේ. සමාදම් වෙන්නේ නැතුව හිටියොත් මනුස්සය ස්වභාවයෙන් හොඳයි. ඉතින් එක එක්කත් අපාය යන්න බෑ. ඒනකොට අර මේ කාමිනී ඔළුව පාත් කර ගන්නවා. එයාගේ මතය කැඩලා එක එක එක එක වාදී අපුද්‍රජසනක් ඉන්නේ. යම් කර්මයක් යමක් බහුලීකත කෙරුවොත් ඒ අනුව බහුලීගත කර කර්මයට අනු අපායට යනවා නම් අපි බොහෝ විට පව් කරන මිනිස්සු නෙවෙයි. උගක් වෙලාට ඉන්නේ පව් නොකරමින් ඒව එකක්වත් අපි සමාදම් වෙන්නේ සමාදම් වෙන්නේ කරපු පව් විතරනේ. ඉතින් හොඳ ලස්සන පහර ගැහිමක් කරනවා බුදුරජාණන්සේ. බුදුරජාණන් කියන කදාචි කරාචි ලෝකේ උපජ්ජති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. මෙහෙම තියෙන මේ පව් මේ විකාර කතා කරන ලෝකේ කලාතුරකින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. පහළ උන්වහන්සේ ශික්ෂණයක් උගන්වනවා. එතකොට ආනන්ද සාංශ ඉදිරියට ගිහලා සිකුතු සකස් කරගෙන ධන බිමැන්ලා වැඳලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පා කරලා අපිට මේ සරුවච්චන් වහන්සේගේ ශික්ෂණය උගන්වන්න කියලා. එතකොට බුදුරජාණන් ශික්ෂණහන් කරනවා මම කියනවා සත්තු මරන්න එපයි කිය. මම කියනවා සත්තු මරුත් අපාය යනවා කිය. මං ඒ වෙනුවට කියනවා අවිහිංසාව කරන්න කිය. ඒ නිසා කවුරු හරි සතෙක් මරලා මම ගාවට ආව මම කතාවට පස්සේ කියනවා ඔබ හිංසාව කරලා තියෙන්නේ මේකෙන් ගොයිය අපහය යනවා ඒ නිසා මම අහිංසාව දැන් කරපන් ඒතකොට අර හිංසාව කරපු කෙනාට මේ හරි මාර්ගය හම්බුණාට පස්සේ එහෙම නැත්නම් සම මාර්ගය හම්බුණාට පස්සේ මේ මිනිස්සයා හිංසාව අතහැරලා අවිහිංසාවට වැටුණා කියලා හිතන්න කියන බුදුහාමුදුරු කියපු හික්මීමට වැටලා මෙයා පුළුවන් තරම් මෛත්‍රී කරනවා පුළුවන් තරම් අර සතුන් මරණ වෙනකොට අබේ දෙනවා ඒක ලෙවලා මේ අනිකුත් කුසල කර්ම කරනවා මෛත්‍රී භාවනාව කරනවා Tamanටත් මෛත්‍රී කරනවා දවසක මෙයා මේ පව් කෙරුවා බුදුන් දැක්කා බුදුන් බණ කිව්වා බුදුන්ගේ ශික්ෂාව ගත්තා එදා ඉඳලා මෙයා චිත්තුපාදයක් උපදවා ගන්නවා හරි දැන් අහිංසක විහිංසාව මං කරා දැන් මං අහිංසක වෙන්න ඕනේ අහිංසකකම් යා හිත හිත බල බල ක්‍රමතා විදි හොය හොයා අහිංසක වෙන්න බලන බල්ල බල්ල බල්ල බුදුසෙන්ස කියන දවසක යාගේ හිංසාව ඉක්මවන මට්ටමට අහිංසාව යා කරනවා ඒ කියන්නේ විශේෂයෙන්ම සතුන් කෙරේ මෙත පතුරවන සමෝයේ මෛත්‍රිය කරනවා අබේ දානෙ දෙනවා එදාට යාට ඇති වෙන ඒ සතුට නිසා මම පහු කෙරුවා බුදුහාමර පාර කියලා දුන්නා. මම හරි පැත්තට ආවා කියලා කෙරුවට පස්සේ එයාගෙන් ඇති වෙන මේ හිතේ ඇති වෙන වෙනස නැත්තම් හිතේ ඇති වෙන විපිරියාතේ විපිරියාතේ කියන වචන හොඳ නෑ. වෙනස යන බුදුදහමසේ කියනවා. ඒක හරියට මිනිස්සයා කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් අරගෙන නැගිනිර දිශාට හග්ගෙඩිය දිලා හයියෙන් පිම්බොත් කොච්චර කොච්චර ඈතකට ඒ සද්ද ඈත යනවද ඒ වගේ මිනිස්සයාට අර හිංසාවේ හිටපු මිනිස්සයාට අවිහිංසාව වෙන්න ඕන කියලා චිත්තුපාදයක් පහල කරලා ඒකට පරාක්‍රම කරනවා ක්‍රම කරනවා සත්තුන්ට පුළුවන් තරම් අබේ දෙනවා මෛත්‍රී කරනවා බය නැති කරනවා Tamanටත් මෛත්‍රී කරන කටයුතු කරලා ඒක ජයගත්ත දවසේ අර සක්හන වගේ අනිකුත් සියලු සද්ද මකාගෙන යන්න වගේ ඒ මිනිස්යාට පුදුමාකාර සතුටක් ඇතිවලා ඒක නිවන් මාර්ගයක් බාටපත් වෙනවා. මැරෙන්න ඉස්සෙල්ලම නිවන් මාර්ගයක් බාටපත් වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්නේ පව්කාරයෙන් ගල් ගහන්න නෙවෙයි. පව් කරපේනතු අපාය යනවා කියන්නේ නෙවෙයි. බුදු කෙනෙක් පහළන්නේ පව් කරන එකාට මෙන්න මෙහෙම කරපන් කියන්නේ. ඒක තමයි මේ අද මාතෘකාවේ තියාගත්ත විදිහට පරිකම්ම පරිකම්ම පරියාය බුදුරජාණන්සේ සඳහන් කරනවා චුන්ද මේ විදිහට බිහින්තාව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දස අකුසල් තියෙන්න පුළුවන්. කොයි එක් කෙරුවත් එයා ගමන් කරන්නේ විෂම මාර්ගයක. කටුකෝල් සහිත මාර්ගයක. බොරුවල්වල් සහිත මාර්ගයක. බුදු කෙනෙක් පහළලා කියන ඔබ ඇත්තම මෙතෙක් කල විහිංසක වුණා. ඒක මහා විධම මාර්ගයක්. කටුකෝල් සහිත මාර්ගයක්. මම ඔබට පෙන්වනවා සම මාර්ගයක්. ඒක අවිහිංසාවක්. ඔබට පෞරුෂත්වයක් තියෙනවා. ඔබට පිරිමිකමක් තියෙනවා. නැත්තම් පෞරුෂත්වයට වැඩිය ආත්ම ශක්තියක් තියෙනවා. මොළ ධාතුව තියෙනවා නම් ලුණු මිරිස් කන මොළ ධාතුව උකුණුමෙක්ගේ පස්සපැත්ත තරංගවත්. දැන්වත් ඔක අතහැරපන්. අතහැරලා සම මාර්ගයට වැටියා. එහෙම නැත්තම් හිංසාව නතර කරලා අවිහිංසක වෙයා. ඒ වගේම ගඟකට බහගන්න කටු කොහොල් ලස්සේ බහින්න පුළුවන් තැනකට විෂම තිත්ත කියලා තීර්ථය කියලා කියන ගඟට බහින තොට. නමුත් මිනිස්සු බහින තැනක් තියෙනවා. ඒක සම මට්ටමේ තියෙන පඩි හදලා තියෙනවා බහින්න පුළුවන්. ඉතින් අර විසම තැනකින් බහින මිනිස්සයාට කියනවා ඔතනින් බහින්න එපා මිනිස්සයෝ. මෙන්න මේ මිනිස්සු බහින තැන තැන මේකෙන් බහපන් කියලා පාර පෙන්නුවාට පස්සේ ඒ මිනිස්සයා සම මාර්ගයේ ගිහිල්ලා එහෙනම් සමතිත්තින් ගඟට බහ ගන්නවා වගේ ඒ මිනිස්සයාට තේරෙන්න පටන් අරගත්තොත් මම කරපු අවිහිංතාවේ ප්‍රමාණයට දැන් මේ අවිහිංතාවේ ප්‍රමාණයට අවිහිංතාවේ සාන්තියක් ගෙන දෙනවයි කියලා අවිහිංසාවෙන් ආතති අඩු කරනවායි කියලා අවිහිංසාවෙන් දරත පරිලහ අඩු කරනවායි කියලා ඉතින් ඒ මනුස්සයාට ඊට පස්සේ පුළුවන් මේ මේ පව් කරපු නිසාම පව් නැති මාර්ගය හම්බෙලා මේ වර්තමාන මොහොතේ අසත අසහනය දෙවිලි තැවිලි අඩු කරන තැනක නිවන් මාර්ගයක් වෙනවා. මනුස්සයාට අලුතෙන් පාරක් කැපෙනවා. ඒක නිසා මේ පින්නන චිත්තුපාදය චිත්තුපාදය කියලා කියන්නේ මම දැන් හිංසාවෙන් හිටියා. හරි. ඒක ඒකේ ප්‍රශ්නයක් නේක බුදුහාමුදුරු පෙන්ලා දුන්න කණ්ණාඩි මුණට ඇල්ලුවා. දැන් මට පේනවනම් හිංසාව මිදලා තියෙනවා කියලා මෙතන ඉන්න කාටවත් තියෙනවද දන්නේ එහෙම නැති. හිංසාව නැති සාන්ත දාන්ත කට්ටිය ඉන්නවනම් මේ බණෙන් වැඩක් නැහැ. හිංසා කරලා තියෙනවා දන්නවනම් තේරෙවි. ඕකට ප්‍රශ්නයක් නැහැ. කොච්චර හිංසා කරලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. දැන් පටන් අරගන්න අවින්තා මාර්ගය. ඒක පරිකම්ම කරන්න. පරික්‍රම කරන්න. ක්‍රමසා විදි හොයන්න. මොකද්ද කර්මසාවේදී හදනවයි කියලා කියන්නේ මේ හිතේ ඉඳලා 100 100ක්ම සුදු වෙනකන් අපිට අතත් ධාන හිපාල පරිදුරු කියලා භාවනා කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හිත හදට වැඩි එක චිත්තක්ෂණයක් හිංසාව හිංසාවට යන්නේ. බෑ කියත හැකිද? ඒකටත් බෑ කියත. එහෙමනම් අපිට අර හිංසාව තේරෙලා නැහැ. හිංසාව තේරුණා නම් ලුරුමිරිස් කන මොලයක් තියෙනවා නම් උකුණේක පසපැත්ත තරම්වත් මොළ ධාතුව තියෙනවා නම් දැන්වත් අර අවිහිංසාවට හිංසාවට එන්නේ. ඒක නිකන් වෙන්නේ නැහැ. ඉස්ලාම අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය. දැන් මේ වෙලාවේ මම ඉන්නේ මධ්‍යස්ථව. මම හිංසාවේ තමයි හිටියේ. දැන් මම දාන්නවා. මම හිංසාවේ හිටියේ. දැන් ඉන්නවා මට එළඹ සිටි 115 වෙලා. එහෙම නැත්නම් සතිය එළඹිලයි කියලා කියනවා. මට ඕනේ ඊගා චිත්තක්ෂණයේ හිංසාව පහළ නොවෙන්න. නූපන්න කුසල් නොහිපද වීම සඳහා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් නෝපාදාය චන්දං ජනේති. මට කැමැත්තක් පහළ වෙන්න එපා. ඒක තමයි චිත්තුප්පාද මාත්‍රය කියලා කියන්නේ. ඊ මිනිස්යාට මේ මම හිටියේ කක්කවලක මම දැන් ගොඩ එන්න ඕන. මං හිටියේ විසම මාර්ගයක මම සම මාර්ගයට වැටෙන්න ඕන. මම විසම තීර්ථයෙන් ගඟට බහපු මිනිහෙක්. මම දැන් සම තීර්ථයක් හොයාගන්න ඕන කියලා මනාපේ පහළ වුණේ නැත්තම් ඒකට කියන්නේ කුසල ඡන්දය කියලා. මේ මනුස්සයාට මොන්න ත්‍රිපිටකය ඉගෙන ගත්තා. පැවිදි වුණත් භාවනා කරත් වගතුවක් වෙන්නේ නැහැ. එයාගෙම හිතේ පහළ වෙන්න ඕනේ මට දැන් තම විසම මාර්ගයෙන් කළා සම් මාර්ගයට එන්න ඕනේ කියලා. විසම තීර්ථය අමතක කළා සම තීර්ථයට එන්න ඕනේ කියලා. එන්නේ චිත්තුප්පාද මාත්‍රය තමයි මේ අපේ හැබෑ වෙනස ඇති කරන්නේ. අපි කවදාවත් ඒක සමාදම් වෙන්නේ නැහනේ. ඇති වුණත් අයියෝ මෙච්චරත් හිතාගෙන හිටියට මම ඉතින් ඇවිදිනකොට කූඹිය පෑගිලා මැරුණානේ කියලා අර කූඹියා මැරිච්ච එක සමාදම් වෙනවා 10 15 සැරයක් දවසකට. අර කරපු අකුසලේ අපේ හිත හොයන්නේම අකුසලේනේ. කහාගේ හරි වැරද්දක් හරි හොයනවා. පත්‍රේ බැලුවොත් බලන්න ඒ මිනි මැරුන් තියෙන ටික කියවලා ඉවර වෙලානේ අපි අනිත් ටික බලන්නේ. ප්‍රවෘත්ති වල තියෙන හරියක් තියෙන ඔක්කොම එච්චරනේ. උන්ගේ අම්මලාට උන් කරන්නේ ලෝකෙ තියෙන ඔක්කොම කුණු කන්දල් ටික එකතු කරලා නිවුස් රීල් එක හදනවා. ඒ අම්මන්ඩිලා ටික කියව ගන්න තියෙන තක්කු මුක්කෝ බලන්න අදිස්ත්‍ය කියවන කියවන කියවන කියවන යනවා. ප්‍රවෘත්ති මොකද අපිටත් බත් කන්න ඉස්සෙල්ලා බත්තලිය ගොඩන් වුණත් මේක බල්ලා යන්න බෑ. කුණු හරප ටික කියවන්න ඕනේ. ඉතින් කොහේ කුණු හරපයක් කරුවත් අපි පව් සමාදන් වෙනවා. ඒ වෙනුවට චිත්තුප්පාද මාත්‍යක් උපදවා ගත්තොත් අනේ සත්පුරුෂයෙක් ගැන අහන්න ලැබේවා. සද්ධර්මයක් ගැන අහන්න ලැබේවා. මගේ ඊජාව චිත්තක්ෂණේ සත් සති චිත්තක්ෂණයක් වේවා කියලා. මෙන්න මේ චිත්තුප්පාද මාත්‍රය. ඒකෙන් තමයි වැඩි පටන් ගන්න. ඒක නිසා ඉස්සලාම නූපන්න කුසල් නොයිපද වීම පිණිස සතර සතිපට්ඨාන ඉවරනට පස්සේ මේ තමයි සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන්නේ. ඡන්දං ජනේති. කුසල ඡන්දයක් පහළ වෙන්න ඕනේ. මෙන්න මේ කුසල ඡන්දය අපේ තියෙන සද්ධාවෙම දියුණුවක්. අපේ ශ්‍රද්ධාව සාමාන්‍යයෙන් අමූලික ශ්‍රද්ධාවක්. අපි ළඟ තියෙන්නේ මුල් බැසගත්තේ නැති ශ්‍රද්ධාවක්. ඒ නිසා ඒක වෙලාකට බුදුහාමුදුරන්න පුළුවන්. ඊගාට ජේසුස් වහන්සේට වෙන්න පුළුවන්. ඊගාට නබිනායකතුමා ළඟට යන්න පුළුවන්. ඊගාට සරතූස්ර ගාවට යනවා. කොයි එකකටත් යන්න පුළුවන්. ওই ශ්‍රද්ධාවේ කොහොමඩක්වත් මුල් බැස ගැනීමක් නැහැ. ඒක නිකන් මේ වැවක පාසි පාවෙන පාසි ටිකක් වගේ නැත්තම් මේ සල්විනියා ටිකක් අවුලන් ආපු දිහාට යනවා. ඒකට කියන අමූලික සද්ධා කිය. පසාද සද්ධා කියලා කියනවා පැහැදීම් මත යන්නේ. දැන් ඊට පස්සේ ඒක නම මම විහිංසාවේ හිටිය අවිහිංසක වෙන්න ඕනේ කියලා. ඇති කරගන්න මේ කුසල ඡන්දේ අර වගේ හුලඟට ගහගෙන යන එකක් නෙවෙයි. යාට දැන් වගවීමක් තියෙනවා. කළ යුත්තක් තියෙනවා. අන්න මෙතෙන්දි කියනවා සද්ධාව කුසල ඡන්දයක් බවටපත් වෙලා. ඒක නයි ඊට පස්සේ ප්‍රතිපදාවක හික්මීමක ගත කරනවා මේ මල් පූජා කරලත් පින් ලැබෙනවා ඇත්ත. නමුත් මේට වැඩි දැන් වගවීමක් තියෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එයා උත්සාහ කරනවා නම් ඒ උත්සාහය අනිවාර්යයෙන්ම චන්දං ජනේති කියන මූලික පදනමෙන් තමයි පටන් අරගන්නේ. චන්දං ජනේති ප්‍රථම වායමති කියලා තියෙනවා. වායම තමයි දැන් පරික්කම්ම පරිකම්ම කරනවායි කියලා කියන්නේ. ඡන්දයක් නැතුව වාය ව්‍යායාමයක් ඉන්නේ මේ ඡන්දය බුදුන්ගේ නෙවෙයි. ආමුදුරන්ගේ නෙවෙයි. අම්මගේ නෙවෙයි. Tamangeම අර ඉස්සලා කියන පියවර ටික අනුව මේ පහළ වෙච්ච ඡන්දය අනුව ඡන්දං ජනිතී වායමති විරියං ආරවති වැයයන් කළ පමණින් අපේ චිත්තක්ෂණ දෙක තුනක් ඔය විහිංසාවේ තිබුණ හිත අවින්තාවට ගන්න බෑ ගත් කරනකොට සමාහට අවිහිංතාවට ඇවිල්ලා ආය වැටෙනවා විහිංතාවට ආය වැටෙනවා අවිහිංතාවට ආය වැටෙනවා විහිං. ඔහොම යනකොට යා වෑයම චන්දං ජනිතී වායම විරියං ආරවති ඊට පස්සේ කැසපට ගහ ගන්න ඕනේ මේ හිත ආවට ගියාට තිබ්බොත් අදින්නෙම අකුසලයට. විෂම මාර්ගයට. විෂම තීර්ථයට. මේක පුළු පුළුවන් වෙලාවයි. පුළු පුළුවන් වෙලාව මේක සම මාර්ගයට දාන්න ඕන. සම තීර්ථයට බසන්න ඕන කියලා ඒ කරන්න යන ක්‍රමයට එහෙම නැත්නම් අපි කොයි ඡන්දයක් ඇති වෙලා ව්‍යායාමයක් කරනම කරලා චන්දන් ජනිත වයම් විරියන් ආරබති කියලා කියන්නේ තමන්ගේ නිර්මාණශීලීත්වය එතන පාවිච්චි කරනවා. තමන්ම හිතා ගන්නවා මයි ළඟ තියෙනවා මේ අතපය කියලා හතරක් තියෙනවා. මොලයක් කියලා එකක් තියෙනවා. දන්න ඥානයක් තියෙනවා ශිල්පයක් තියෙනවා. ඒ ශිල්පයේ අනුව මේ අමෝරාවෙන් ඉබේම පාපයට ඇදලා යන මේ හිත එක චිත්තක්ෂණයක් ආයෙ ගන්න බැරිද මේ. ඕනේ දෝරේ පළච්චාවේ. ආයෙ සරච්ච චිත්තක්ෂණයක් ගන්න බැරිද කියලා. මෙන්න මේ විදිහට මේක හොයන්න ගත්තොත් අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. කළ යුත්ත ඒක නම් අපිට ක්‍රමසාවේදී තියෙනවා. ඒකට බුදුහාමුදුරන්ගේ ආන්න ඕන ගමන් නැහැ. ඒකට ත්‍රිපිටකය කියවන්න ඕන ගමකුත් නැහැ. ඒකට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නැහැ. කළ යුත්තේ ඒක නම් කළ හැකියි. අපි ඒක බලාපොරොත්තු වෙනවා නම් පාදර්ගෙන් හරි සාන්තුරේගෙන් හරි බුදුහාමුදුරගෙන් හරි ගමේ පන්තලේ හාමුදුරගෙන් හරි කවදාකවත් ඒක වෙන්නේ නැහැ. උඹනම් උඹට නම් මේ ගොඩේ ඉන්න ඕන ඔබ දන්නවනම් කලියුත් මේක කියලා. විහිංතාවේ තිබුණ හිත අවින්තාවට ගන්න එකයි තියෙන්නේ. ඒ සඳහා හැකියාව අතින් අපේ තියෙන සමානකමට තමයි මනුස්සකම කියලා කියන්නේ. අපිට ගොඩ වෙන්න ඕනේ නම් ගොඩ වෙන්න පුළුවන්. ඒකට අපිට ඒ වළක්වන්න කවුරක්වත් නැහැ. වැලකිනවා නම් වලකින්නේ අපේම තණ්හා මාන දිට්ටි තමයි. ඒක ඉතින් කෙටි කරලා කියනවා තෘෂ්ණාව සහ අවිද්‍යාව විතරමයි. මේක සුද්ධ කරගන්නයි මේ සල්ලේක සූත්‍රය කියවන්නේ. මේකයි මාර්ගය. චන්දං ජනේති වායමති විරියං ආරයි චිත්තම් පක් ගන්නාති. වරින් වර මේක හරියනකොට එහාට හිත දැඩි කරගන්න වෙනවා. මේකට බුරුල්ල දුන්නොත් අදින්නම අරපතට. මේකෙදි ගොඩාක් වෙලා කියන්න තියෙන්නේ අපි දවසක කොච්චරක් වෙච්ච වැරදි වලට පශ්චාත්තාප වීම නිසා පව් නැත්නම් අකුසල් සමාපත්තියට වැටෙනවාද මේක තමයි අපි අපායට ගෙනෙන හේතුව. කරන අකුසල් නෙමෙයි ප්‍රශ්නේ. ඒ අකුසල් නැවත නැවත සමාපත්තියට යනකොට බුදුසසුනේ ගාමිනීට කියනවා ගාමිනී හැබැයි මම මෙහෙම මෙහෙම එකක් කියනවා. කවුරු හරි ගුරුනාංශ කෙනෙක් කිව්වනම් පව් කිරොත් අපාය යනවා. යම් යම් කුසලයක් බහුලීගත කිරීමෙන් අපාගත වෙනවයි කියලා ඒක අදහන අවිද්‍යාව තියෙනක අනිවාර්යයෙන්ම අපාගත වෙනවා. ඒකේ වැඩිම කරපු අකුසලයේ ගැන පශ්චාත්තාප වෙයි. පව් සමාපත්තියේ අකුසල සමාපත්තියේ ඉන්නේ. ඉතින් මම අනිවාර්යෙන් අපායට යනවා. ඒ වෙනුවට මම පව් කරා. ටොං ගහන්නේ හරි රාත්තල් ගහන්නේ හරි දානවා. දැන් අද ඉඳලා මම දානවා ඒක සම මාර්ගයට. මම දානවා සම තිට්ටියට දාලා උත්සාහ කරන පටන් අරගත්තොත් එයාට පේනවා අර කරපු අකුසල් ප්‍රමාණය ඉක්මවල යන දවසක් මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. මම මෙච්චර කරලා තියෙනවා ඒ අතින් බannකොට අපි එච්චරම පව්කාරයෝ නෙවෙයි. මං කියන්නේ අඟුලිමාල තරම් දුෂ්ටගාමිනී තරම් එහෙම නැත්නම් ඡණ්ඩාසෝක තරම් නෑ අපි කවදා හරි හොඳ වෙන්නේ කරපු අකුසල් ටික දැකපු දවසේ තමයි හැම කෙනෙකුටම ඒ තමන්ගේ රූපේ දැක ගන්න වෙන්න ඕනේ මම කොච්චර කැතේකෙද්ද කියලා ඒක නිසා කවදාරි භාවනා කරනකොට ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගනී කියනවා භූතෙක් දැක්කයි කියලා. මේක ඇතුළේ ඉන්නේ මා කැත පෙරේතෙක්. ඒකට මුහුණ දෙන්නේ නැතුව තමයි අපි මේ නන්දා මාලිනී දිහා බලනවා, ගාමිණී පොන්දේක දිහා බලනවා, මාලිනී පොන්දේක දිහා බලනවා, අර නළුවා දිහා බලනවා, මේ නළුවා දිහා බලනවා මොකද? මේක ඇතුළේ බලන්න කැතයි. දකපුවාම වක්කාර වෙනවා. සහලවනවා. වමන යන්න එනවා. ඇලර්ජික් රියැක්ෂන් එනවා මේක ඇතුලේ ඉන්න මනුස්සයා රකින්න. ඉතින් ඒ නිසා අපි පිටින් මේක අර අසුචි කලේ තින් පින්තාරු කරනවා. පාට ගානවා ලස්සන කරන එක ලහනවා <laughs> ලස්සනයි නේ මං. යාර නාකි ගෑණිය ගිහිල්ලා ඇඳුම් කහපුවකට ගිහිල්ලා ෆිට ඔන් එකට යනවා. ඉල්ලහැර නාකියයින් අහනවලු මන්ද ලස්සනයි. ඉතින් නාකියට වෙනක ඔව් වගේ ලස්සනයි. ආයේ ඊට පස්සේ ගිහලා තව එකක් අරලා ආයෙ සරයක් කරා. ඔයා බොරු කියන්නේ ඉස්සලත් ලස්සනයි කිව්වා. කෝකද ලස්සනයි? ඉතින් නාගේ අලියමාරු කරනවා මේක කැතයි. ඇත්ත වශයෙන්ම කියනවනම් අර අම්මන්ඩිට කොච්චර හැටපිල්ල හොටපිමැල්ල මූණ දාන්න ලැල්ල වගේ තිබුණා. මේ ෆිටෝන් එකට ගිහිල්ලා අලුත් වෙනවක් අඳින්න නැතුව ඉන්න බෑ. උඹලා තරුණයමුත් එච්චරයි. නාකි වෙන්න ඕනේ නැහැ තොපිත් එච්චරයි. තොපිත් එච්චරයි. ඒක ලියලා අහනවා මේක ලස්සනද මේක ලස්සනද අර බලන්න ඉලන්න මේ ගෙදර මිනිස්සුන්ට ගෙදර ගිහලා රැයට කන්න නැති නිසා ඔව් කියනවා ලස්සනයි කියලා කිව්වට කැතයි ඇත්තටම කැතයි නිකන් නාලා නිකන් හිටියනම් ඔයිට වැඩිය ලස්සනයි ඔය අනම්මනම් උලලා හැඩ වැඩ දාගෙන ඉන්නවට වැඩිය ලස්සනයි ඉතින් ඒ දේ කරන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්න එපා මේ ප්‍රകൃතියට ඉඩ දෙන්න මේක ඇතුලේ ඉන්න කාගේවත් සතුටු වෙන්න බෑ බුදුරජාණන්සේ සඳහන් කරනවා අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපතිතං සමාධිස පරිපන්තෝ ඕනම කෙනෙකුට අතීතේ හැරුවොත් වික්ෂෝපයක් පහළ වෙන්නේ අතීතය කියන්නේ කාටත් වික්ෂෝපයක් ඒක සමාධියට බාධාවක් අපි ජීවත් වෙන්නේ අතීතේනේ මේ වර්තමානයේ මෙච්චර පිරිසුදුව සම මාර්ගයක් තියෙද්දී මෙච්චර ලස්සන තීර්ථයක් තියෙද්දී අපිට ඒකට ගත්තත් හිත චිත්තපාද මාත්‍රේ තිබුණත් පරික්‍රමන කරනකොට කොච්චර අමාරුද බලන්න. ඒක අදින්නේම අතීතයට අනාගතයට. ඉතින් ඒ අදින ඇතිල්ල කාගේ හිතසුව පිණිසද කාගේ න්‍යාය පත්‍රයක්ද මේ වැඩ කරන්නේ? මේක පිළිබඳ අපි කවදාද කොයි වෙලාවෙද තර්ක කරන්නේ කොයි වෙලාවද අපි මේක අභියෝගයට ලක් කරන්න කියලා බැලුවොත් බුදු කෙනෙක් පහළ කියන අතීතය රණේක හිත අතීතයට යනවා කියන එක න්‍යාය ධර්මයක් ඒක උඹට වළක්වන්න බෑ අනාගතයට ගිය ගමන එක සැලෙන්න පටන් ගන්න ඒක වළක්වන්න බෑ මම උඹලට කියනවා ඒ වෙනකොට වර්තමානයේ කියන කළ හැක්ක පෙන්නනවා. ඒකට චිත්තුප්පාදයක් පහල කරගන්න. අනේ මං අදට වැඩිය හෙට චිත්තුප්පාදයක් චිත්තක්ෂණයක් සතිමත් වෙනවා. හෙට වැඩිය අනිද්දා එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා. කියලා මේක අර පුංචි කට පුංචි බෝතලයකට වතුර කඳුළු කඳුළු දානවා වගේ. එnde end end මේ චිත්තක්ෂණය වැඩි කෙරුවොත් දවසක අර තියෙන කුණු පෙරේතය වෙනුවට එහෙම නැත්නම් ඒ යක්ෂයා හෝ යක්ෂණී වෙනුවට මධ්‍යස්ත දෙයකින් ඒක ප්‍රතිස්ථාපනය කරන එකනේ අපිට විඳ ගන්න බැරි අපිට ඕන එක හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කවදාකවත් ඒක වෙන්නේ මේ නරක ප්‍රතිස්ථාපනය කරන්න ඕනේ මධ්‍යස්ත දෙයකින් හොඳ දේ කියන එක අපේ හොඳ අපි දන්න හිතට හොඳ මධ්‍යස්ත දෙයට අපි ළඟ විනිශ්චයක් නැහැ ඒ නිසා මධ්‍යස්ත දෙය අහිංසකයි මධ්‍යස්ත දෙය හරීම අසරණයි නැත්නම් නිහතමානී මධ්‍යස්ත දෙයින් පුරවන්න ගියාම අපිට පේන්නේ අර තියෙන කුණු කන්දලේ හොඳයි. මේ මධ්‍යස්ත දෙන්නේ රසයි. ඒකාකාරී බයයි සැකයි නිදිමතයි එපා කරන සුළුයි. ගන්න බැරි කිසිම කෙනෙක් නැහැ මෙතන. භවනා කරලා කම්මැලිකම ඇති වෙච්ච නැති එක්කෙනෙක්වත් මගේ ජීවිතේ මම දැකලා නැහැ. යහනකොටම කම්මැලිකම එනවා. ඉතින් භාවනාවේදී එන කම්මැලිකම භාවනාවේ දියුණුවක් කියලා කාට හරි කියලා දෙන්න පුළුවන් නේද? මේ කුණු කන්දල් අයින් වීමක් කියලා කියලා දෙන්න පුළුවන් නම් නීරසකම් පහළ වෙනකොට බුදුහාමර කියන්නේ විරාගය කියලා විරාගෝ සෙට්ටෝ ධම්මාන ලෝකේ තියෙන උතුම්ම ධර්මනුව විරාගය හොඳයි රාගේනේ කාමේ විරාගය කියන්නේ කාගේ නෑ මෙන්න මේක දැනගත්තේ නැත්නම් පරික්‍රම කරන්න බෑ චිත්තුපදේයි පරික්‍රමණේ වෙන්නේ නෑ එයා දැනගන්න ඕනේ භාවනා කරනකොට කම්මැලි වෙනවා නැත්නම් රාගේ මේ විලා ගෙදර හිටියා නම් මොකක් හරි දෙයක සූස්තියක අපි ඉන්නේ මේ සූස්ති කියන වචනේ සිංහල මේ ඉංග්‍රීසි වචනේ මම හෙව්ව එක හම්බුනේත් නෑ මට තාම. කොහොමද සූස්ති කියන වචනේ විරිම පාවිච්චි කරන වචනයක්. මේ ගංජා ගහපුවාම ඒකෙන් එන ජොලියට කියන සූස්තිය කියලා ඔය ගහ බලාගත්තත් බලාගෙන ඉන්න පුළුවන්. ගෙදරක හිටියනම් මේ වෙලාව අපි ඉන්නේ සූස්තික තමයි. දැන් මෙතන ඉන්නකොට මේ මොනම සූස්තියක්වත් නැතිද හරි පාළුයි. හරිම කම්මැලි. ඉතින් මේ පාළුව මේ කම්මැලිකම භාවනාව ගමනක ප්‍රගමනයක් කියලා තේරුම් ගන්නවා. මේක දියුණුවක්. මේක තමයි උඹට ලැබෙන පළවෙනි දේ කියලා. අන්න එතනේ පරික්‍රමණය කරනකොට යාට පේනවා අවිහිංසාව හිටපේ කරනට දැන් විහිංසාව. විහිංසාවට උනට අවිහිංසාව එනකොට අර අච්චර වගේ චිත්‍රපටියේ ඇක්ෂන් පැක් කොල්ලයි කෙල්ලයි ගහ ගන්නවා වෙඩි තියා ගන්නවා මරා ගන්නව නෙමෙයි තියෙන්නේ. චිත්‍රපටියේ දැන් එච්චර රස නැහැ. සිද්ධි බහුල නැහැ. not dramatic. ඉතින් ඒක නිසා තරුණ කෙනෙක් එයි කියලා හිතන්න පුළුවන් මේකට. ඔයගොල්ලෝ නැදයි ඉතින් කාලේ පැනලා. ඉතින් දැන් ඉති කරගන්න දෙයක් නැති නිසා එනවා මම දන්නවා. නැති වෙල කරන්නම දෙයක් නැහැ නේද? 60 පැන්නට පස්සේ තියෙන පබ්බහාර දශකේ. මේ ඉස්සරහ කොන්ද නැමෙනකොට හැරමිටිය ගන්න වයස මට 65ක්. මට තේරෙනවා ඔය කියන වැඩේ. නමුත් පුළුවන් ද කියලා අහන්න අර තරුණ ඔදීතියේදී කලු කෙස්ටිබියේදී ජීවිතේ ප්‍රථම යාමේදී කාට හරි මේ අවිහිංසාව වෙනුවට විහිංසාව වෙනුවට අවිහිංසාව ගන්න පුළුවන් කියලා සතුම් මරණ වෙනුවට දාන දෙන එක කරන්න කියලා. හොරකම් කරනවා වෙනුවට දෙන්න පුරුදු කරන්න කියලා. කාමීත්‍යාචාරය කරනවා වෙනුවට කාම වස්තුන්ට ආරක්ෂාව සලසන්නේ කියලා. බුරු කියන වෙනුවට එක්ක කතා නොකර ඉන්න. කරනවා නම් ධර්ම කතාවක් කරන්න. හිස් වචන, පරුස වචන, gider හිටියනම් මේ වෙලාවේ පරියන්කේක කල්පනා කරන්න gider හිටියනම් කීයක් තම්පප්පලාව කතා කළාද? එතන කොච්චර සම්පප්පලාප අහලා මල්ලට එකතු කරගෙනද? නිස්සද්දව හිටපුවාම පරිසරය හරි පිරිසිදු වෙනවා. සද්ද දූෂණයවත් වෙන්නේ නැහැ. එක එක්කත් මම දැකලා නැහැ ඒක සමාදන් වෙනවා. ඔක්කොමලා ගැන පැයක් භාවනා කරා මට ධානයක් ලැබුණේ නැහනේ. කහා පාට දැක්කේ නැහනේ. නිල් පාට දැක්කේ නැහනේ කියලා. එකෙකුටවත් තේරෙන්නේ මේ කතා නොකර හිටපේකම ලොකු දෙයක්. එහාට මෙහාට දැඟලුවා නම් දඟලන තාලෙට සත්තු මැරෙනවනේ. දැන් මෙතන අඩු ගානේ එක තැනක ඉන්නවනේ. පුරුද්දේට කර්ම රැස් කරින් නැතර වෙනවනේ. මෙව්ව සමාදම් වෙන්න. එතකොට පේනවා අපි වැටලා ඉන්නවා විසම මාර්ගයෙන් සම මාර්ගයට. අපි තීර්ථයෙන් බහින්නේ දැන්. තොටෙන් බහින්නේ ආවට ගියාට තියෙන විසම තංගලින් බහින්නේ. ඒ නිසා භාවනා වැඩමුළුවකට ඇවිල්ලා ඒ කතාව පිළිබඳව අපි ගන්න ශික්ෂණය හතර පොලකින් පීති පිළිති පිටරන. බොරුව කියලා මේ සත්‍යන පරිසවචනේ. දවස පුරාවට අපි කතා කරන ප්‍රමාණය විතරයි. සතෙක් මරණ තරම්ම අකුසල් සිද්ධ වෙනවා සම්පප්පලාපේ. කර්මපත. සතෙක් මරණ එක නම් තේරෙනවා සතා දඟලනවා බෙල්ල කපන්න ඕනේ දඟලනවා තේරෙනවනේ සම්පප්පලාපේ. මේ හිස් වචන කතා කරනකොට අරහා සමාන අකුසලයක් වෙනවයි කියලා දන්නවනම් අපි කටට ඉබ්බෙත් දමා ගන්නවා. මනුස්සයාට විතරයි මේ අකුසලේ කරන්න පුළුවන් නේන සත්තුන්ට කතා කරන්න බෑ. මනුස්සයාට මේ දීප කතා කරන්න දීප ශක්තියෙන් මොකද්ද කරලා තියෙන්නේ? මොකද්ද කරගෙන තියෙන්නේ? ඒතර බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මය ඒ වගේම මේ කරන සම්පප්පලාපදියා බලනකොට කතා නොකර ගන්න ඉන්න ලැබෙනවනම් මට ගව්වතරන් ඉස්සරහට ගව්වතරන් පිටිපසට කවුරක්වත් නැත්තම් මට අඩු ගානේ මට ඕනලට මල මුත්‍රා පහල කරන්න හරි පුළුවන් කතා කරන්න නැති යන්න පුළුවන් ගහකොළට කතා කරාට උන් කතා කරන්නේ නැහැ ඉතින් මේ වගේ මේ දක්ෂ චතුර කතිකත්වයකට ලරුව පුහුණු කරන අපි ප්‍රසන්ටේෂන් තියන්න පුරුදු කරන අපි ඒ දරුවන්ට පුරුදු කර ගන්නත් පුළුවන් නම් මේ කතාව කියන්නේ ශක්ති හානියක් කතා කිරීමේ රසාව කරන ගුරුවරුන්ට දවසට පැය 5යි වැඩ කරන්න ඕනේ. කය මානසික නාඩ පැය 8ක් වැඩ කරන්න ඕනේ. අර පැය පැය 5 වැඩ කරන කට්ටියට මාස 3කට සැරයක් මාසයක් නිවාඩු දෙන්න. යුනිවර්සිටි වල අවුරුදු 5කට පස්සේ අවුරුද්දක් සැබටිකල් දෙනවා. සැබටිකල් එකේ තු කරන්නේ කතා කරන එක තමයි ඒක වෙනම කතාවක්. අන්ට වැඩිය කතා කරනවා. ඒක දෙන්නේ මේ කතා කරනකොට ප්‍රෙෂර් එක නගිනවා. බස ගන්නවා. එනිසා අකුසල් ගොඩ හරියක් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ විහිංසාව ඉවර කරාට පස්සේ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කියලා අර අපි මේ ආජීව වට්ටම සීල සමාදන් කරනකොට කියන්නේ බුරු කියන්නේ කේලම් කියන්නේ හිස් වචන පරිස වචන නැහැ කියලා අන්නේ චිත්තුප්පාදයක් පහල කරන්න කියනවා මම මගේ කතාව ධම්මීවා කතා අරියවත් උන්නී බව කරනවා ධර්ම කතාවක් කරන්නේ නැත්නම් ආර්ය තුෂ්ණිම් භාවයෙන් ඉන්නේ කියලා. ඉතින් ඒක සමාජශීලී පැත්තෙන් බලනකොට අපි පසුබෑමක් කියලා නේ කියන්නේ අපි මේ දක්ෂ කතිකත්වයකටනේ අපි උත්සාහ කරන්න දන්නේ. ඒක දක්ෂකමක් නොවෙන්නේ නෙවෙයි. නැත්තම් සරුවචනාංශයට අපි එක වචනයක් කතා කරන සරුවචනාංශය ඒ කාලය තුළ වචන 16ක් කතා කරන්න පුළුවන්. ඒ තරම්ම ඒ කියන්න ඕන දේ කීමේ ඊටම දක්ෂකමක්. හැබැයි ඒක පාවිච්චි කරන්නේ මේ කෙලෙස් ඇති වෙන්න නෙවෙයි. කෙලෙස් නැති කරන්න. ඒක නිසා ඒ ඊට පස්සේ මිච්ඡා ජීවේ මෙතෙක්කල් ජීවත් වෙන්නේ කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කතා වෙන්න යන්නේ. දැන් අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ධාර්මික රැකියාවක්. එහෙම නැත්නම් බඩ රස්සාව ධාර්මික කරගන්න. අපි මේ මේ කරන මේ දුවගෙන දුවගෙන යන ගමන වෙනුවට ප්‍රයෝජනෙයි සලකලා පාවිච්චි කරන දේවල්. බත්තික මේ බඩ විතරක් ගන්න මේ ඔක්කොම කරන්නේ. එතනින්ද අපි නතරලා තියෙන්නේ නැත්නම් පාටි දාන්නේ. එහෙම නැත්නම් මේ භෝජන සංග්‍රහ පවත් ගන්න. ආනේ විදිහට මේක පුළුවන් තරම් සරල අහිංසක පාරපිරිසුදාය ක්‍රමයකට යන්න තටමන් නැතුව උත්සාහ කරන්නේ නැතුව මොන කෙලෙස් කැපිල්ලක්ද කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. කොච්චර භාවනා කරත් රූප ධානය අරූප ධානය ලැබුවත් තමගේ ජීවන රටාව නැවත වෙනස් කරගන්න තරම් කල්පනා ශක්තියක් නැති. එහෙම නැත්නම් කැපකිරීමක් කරන්න බැරි මිනිස්සයාට වැඩි පටන් අරගන්නේ නැහැ. මොන මොන ආලාර කාලාම උද්දකරාම් පුත්‍ර පැත්තට ගියත් තාම යා හිතන්නේ නැත්නම් මට මෙච්චර දැනුම ලැබිලා තියෙන මට निराமிෂ ප්‍රීතිය තියෙන නිසා මේ ආමිෂයෙන් කිලෝරක් නතු මේ ප්‍රීති වෙන gati අඩු කරලා පුළුවන් තරම් निराமிෂ ප්‍රීතිය එහෙම නැත්නම් මේ ධ්‍යාන සුඛ එහෙම නැත්නම් පවිවේක සුඛ එහෙම නැත්නම් විරමණ සුඛය පුරුදු කරගන්න පටන් අරගත්තොත් මයි ජීවිතේ මගේ අත්දැකීමෙන් කියන්නේ විරුද්ධ වෙන්න කිසිම කෙනෙක් නැහැ. කාටවත් බෑ ඒකට විරුද්ධ වෙන්න. කවුරු මොනවා කෙරුවක්වත් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් ලදයම් සිවුරකින් ලදයම් ඇඳුමකින් සතුට වෙනවයි කියන ඒ ආර්යවංශ ප්‍රතිපදාව ලදයම් ආහාරකින් සතුට වෙනවයි කියන සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන සන්තුට්ඨෝ හෝති iterator පින්ඩ පාතේන සන්තුට්ඨෝ හෝති iterator සේනාතනේ මේ ටික සතුටු වෙනවනම් ඒ ඒ සතුටු වීමේ ගුණයට කියන්නේ ආර්ය වංශ ප්‍රතිපදාව කියලා. ආර්ය වංශයේ ප්‍රතිපදාව. මොනවාද කියනවා අග්ගඤ්ඤා රත්ත්‍ඤා වන්තඤ්ඤා පෝරාණා අසංකින්නා අසංකින්න පොබ්බාණ සංකීයති නසංකී ඉස්සන්ති. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මනේ විඤ්ඤෝහි. කවුරු හරි මේ වගේ නිහතමානී වෙලා නිහතමානීට වඩා මෙතන මේ අර පරිමැසුන් දාක ජීවිතයට යනවනම් ඒක බුදුහාමුදුරෝ දැකපු පෙරම්පුර කාලේ දැකපු සෑම බුද්ධ ශාසනිකරණ අග්‍රම වූ ප්‍රතිපදාව කියලා තියෙනවා. අග්ගඤ්ඤා රත්ත්‍ඤා චිර රාත්‍රඥයි. කොච්චර කාලයක් පැරණිද කියලා කියන්න බෑ. වංශඤ්ඤා ඒක තමයි අපේ ආර්ය වංශේ. පෝරාණ ඊටාමත්ම පැරණි. අසංකින්නා මේ මොන තරම් ආහාර වලින් මොන තරම් ඇඳුම් වලින් මොන තරම් ගෙවල් දොරවල් වලින් සතුටු වුණත් මේ පින්ඳ පාත ආහාරයට ගහන එකක් කොහෙවත් නැහැ. එච්චර ලස්සන, එච්චර සුන්දර, එච්චර හිතක මොකක්වත් නැහැ. මේ සිවුරට ගහන්න පුළුවන් මොනම සුන්දර ඇඳුමක්වත් නැහැ. මේක දෙවුර වහලා පොරවලා ගත්තට පස්සේ සක්විති රජෙක් වගේ. ඔය කටි ඔය ඔක්කොම ඇඳුම් මොහතර ඉවරයි. පාට බහැලා බලන්න නිකන් කැඳගත්තට පස්සේ තියෙන තෙද සිංහයෝවා. මේ හතර ස්කොට්ුවක් මේකේ තියෙන්නේ. ඔය පතරොන් කප කප එහෙන් සාරු පිටතල ආලවලව මොකක්වත් මේකේ නැහැ. කහට පොවලා තියෙන්නේ. එන්දට පස්සේ බුදුහාමුදුරු කෙනා මේක සංකීර්ණ කරන්නත් බෑ. සිවුර සිවුරම තමයි. අසංකින්න පොබ්බා මම දැකලා තියෙනවා 512000ක් 28ක් බුදුන්ගේ සාසන මේක මෙහෙමමයි. නසංකීයති ඉස්සරහට බලන මෛත්‍රී බුද්ධ ශාසනෙත් ඔච්චරමයි. අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි මේකට නිග්‍රහ කරන්න කාටවත් බෑ ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් කද්දාකවත් නිග්‍රහ කරන්න චි හරි සෞත්තු කියන්නේ. ඒක බුදුහාමර පෙන්නලා ඉවර වෙලයි මේ සංකර වැඩ කරන්න එපයි කියන්නේ. එහෙම නැතුව බුදුරජාණන්සෝ සංකර වැඩ නොකරපල්ලා කියලා සමාජ විවේචනය කරන කතාවක් නෙමෙයි තියෙන්නේ. බුදුරජාණන්සේ ආවේ මේ සංකර භාවයේ නිසා දැනට ආතතියක් ඇති කරන දුක් විඳින ජනතාවට තවත් දුකක් දෙන්න නෙවෙයි. ඒකට විකල්පයක් පෙන්ලා දීලා සම මාර්ගයක් පෙන්වන්න. සම තීර්ථයක් පෙන්ලා කියනවා. මෙන්න මම පෙන්ලා දීලා තියෙනවා. භෝජන අතරින් පින්න පාත භෝජනේ බුද්ධ භෝගයක්. ඇඳුම් අතරින් සිවුරේ ඌ ඉහෙළම දෙයි. දිව්‍ය බ්‍රහ්ම පවා දිනවා. ගල්ලෙනකට රිංග ගනි. දෙන කවුරු හරි දෙන කුටියකට ලහිටපන්. ඒ තමයි ලෝකේ තියෙන හොඳම වාසය. ඒකට කියනවා ආර්ය වාසය කියලා. එහෙම නැතු මොන නිර්මාණ හැදුවත් බුදුන් කියන්නේ අනේක ಜಾති සංසාරං සන්දහා විසංගනේ බිසං ගහකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන. මම මේ ගියේ හදන එක හොයන්න තමයි මෙච්චර කල් නැටුවේ දැන් තෝ අහුණා. තෝ දැන ගිය. තෝගේ කැණි මඩලත් කඩනවා. පරාලත් ටිකක් ගන්නවා. මේ ගියේ හදන එක හොයාන තියදී අපි කොච්චර ආච්චිට ගෙවල් හදනවද? මුළු ඇමරිකාවේ ආර්ථිකෙම තියෙන්නේ housing scheme එක බබල් එකේ. මුළු එකම වැටෙන්නේ මේ housing scheme එක කඩලා ගිය ගමන් ඔක්කොම පචේ ඉවර. දැන් දෙවෙනි එකේ එනවා ළඟදීම. එකක් ගියා. ඉතරම් මිනිස්සු මේ ගෙවල් වලට කැමති. ඉතින් ඊට පස්සේ ඒක ලස්සනම කෑල්ල අවුරුදු 20ක් විතර කල්බදුවල ජීවත් වෙන්නේ. රිට්‍රීට් එකටත් එන්න බෑ ස්වාංශයේ ලෝන් එක ගෙවන්න තියෙනවානේ. දැනට උන් දීලා අපි ඒක කනවා දැනට ඊට පස්සේ ලෝන් එකේ ජීවත් වෙන්නේ. කොයි ලොක්කත් එච්චරයි. ඉතින් මේකට කියන්නේ කඹරනවා කිය. ගෙට කඹරනවා. ඉතින් මරණයට පස්සේ ඕකෙම ගෙම්බෙක් වෙලා උපදිනවා. අයිය අදේ හම්බනේ මෙච්චර හම්බ කරගත්ත එකේ කොහෙ දාලා යන්නද? පයින් ගැහුවත් ආයෙ වැටෙන්නේ කී පැත්ත හැරිලා. එක්ක නැත්තම් ගෙවල එක් වෙනවා. දැන් කවුරු හරි ගියේ ඉන්න තැනකින් ගියාට පස්සේ ආයේ ඕකට ආයේ ආත කරන දෙයක් නැහැ යන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ දෙයක් ඉදිරිපත් කරලා තමයි බුදුරජාණන් කියන්නේ සම්මා ආජීවයකට මම උඹලට ආදර්ශයක් පෙන්වනවා මම රජගෙදරින් බැහැලා වනේ ජීවත් වුණ අවුරුදු 45ක්. කාටවත් එක නැති කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේ නාස්තික විවේචනයක් හෝ මිනිසුන්ට කරගන්න බැරි දෙයක් කියන්නේ අර නිගණ්ඨනාත පුත් වගේ පව් කිරොත් අපාය යනවා. යම් යම් පවක් වැඩිපුර කෙරුවොත් ඒ අනුව අපාය යනවා කියලා නතර කරන්නේ නැහැ. මම කියනවා එහෙම නෑ. මිනිස්සුන්ගේ උඟ වෙලා පව් කරන්නේ නැහැ. මිනිස්සුන්ගේ තියෙන දෝෂයක් තියෙනවා. කරපු පව නැවත නැවත සිහිපත් කරනවා. මේක තමයි අපිට තියෙන ප්‍රධානම වසංගතය. මේක ඒජ්ස් වලට වැඩිය සරයි. මේක පිළිකාවට වැඩිය හපක්. එන හරියක් පිළිකා ඉන්නේ ඕකේ. මේ අර කරපු පව නැවත නැවත සමාදන් වෙනවා. නැවත නැවත අයියෝ මට වෙච්ච දේ කියලා ඒ අපායට යන්න ඕනේ නැහැ. දැනටම අපාය තමයි ඉන්නේ. ඒ වෙනුවට වර්තමානට හිත ගන්න. සම තීර්ථය දීලා තියෙනවා. සම මාර්ගය දීලා තියෙනවා. ඒක නිසා මේ අපි කියන ආජීවට්ටමක සීලය ඊට පස්සේ බුදුරජාණන්සේ පෙළගස්සලා පෙන්න සම්මා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි මිච්ඡා දිට්ඨි කියලා අපි සම්මා දිට්ඨිය ඇති කරන්න ඕන කියලා චේතනා පහල කරපමණින් ඕක වෙන්නේ නැහැ. අපි මේ සම්මාදිට මිච්ඡාදිට්ඨිය තේරුම් අරගෙන මිච්ඡාදිට්ඨි නැති තැනකට යන්නේ නැතුව සම්මාදිට්ඨියක් කියන එකක් නැහැ. මට ධම්මික හඳුරෝ කිව්වේ හැම දිට්ඨියක්ම මිච්ඡාදිට්ඨියක්. දිට්ඨියක් නැති එක තමයි අද්දිට්ඨිය තමයි ලෝකේ තියෙන පළල්ම දිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ තියෙන ඒකට. මොන දිට්ඨියක් තිබ්බත් දිට්ඨියක්. මොන දිට්ඨියක් තිබ්බත් මිච්ඡාදිට්ඨිය. ඒක නිසා තියෙන තියෙන හැම දිට්ඨියක්ම අපි ළඟ තියෙනවා අරක හොඳයි මේක හොඳයි කියලා ඔක්කොම මතක තියාගන්න. ඒක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මය නෙවෙයි, ඒක මගේ ඇඟේ එල්ලෙන්න ආවට මම එකකින් ආඩම්බර වෙන්න නරකයි. ඒ ditthිය පිළිබඳව මෙයමයි සත්‍ය අනිත්‍යක බොරු කියන එක තමයි මේ කතාව ඉවර වෙන්නේ. අන්න ඒ තැනට ගියොත් යම් කෙනෙක් හිතනවා මේ මම යන්නේ එකමයි හරි. ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤ. මෙයමයි සත්‍ය සියල්ල ඔක්කොම හිස්. ඒ වගේම අදාන ගාහි දුප්පටි නිසාගේ මේකම අල්ලගෙන ඉන්නවා. දැඩි මත ධාරීව අතාරින්න නැතුව ඒක ඒ කෙනාට බුදුහාමුදුරුවත් උත්සාහ කරන්නේ උත්සාහ කළ වැඩක් නෑ මොකද ඒ තරම්ම මෙට්ටයි වෙලා තියෙන්නේ ඒ නිසා තමන් ඉන්නේ දිට්ඨියක බව තේරුම් ගන්නවා නම් එයාට අවස්ථාවක් තියෙනවා ඒ එන එන දිට්ඨිය මතුවෙන හිස උස්සන වෙලාවකදී ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි මේක මගේ ආත්මය අන්න ඒ සඳහා ඒ දෘෂ්ටිය උදාසීන නැත්තම් මධ්‍යස්ථ නැත්තම් සම මාර්ගයට ආවට එනකන් අපිට පහළ වෙන්නේ ඔක්කොම මිච්ඡා සංකල්ප. පහළ වෙන්නේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. ඒක නිසා කවදා හෝ දෘෂ්ටි නැති එහෙම නැත්තම් අද්දිට්ටි මට්ටමට හිත වැටුණා නම් අන්න ඒ වෙලාවට පහළ වෙන දෙයට අපි කියනවා අවිහිංතාව කියලා. අව්‍යාපාදේ කියලා. නිස්සරණේ කියලා. ඒක නිසා ගැඹුරින් කියන බුදුසසුනාංශේ කාට හරි අනුකම්පාව එහෙම නැත්නම් අපි කියනවා නෙවෙයි මෛත්‍රිය කරුණාව කියන වචනේ මයිලා කවුරු හරි කියනවනම් මට හරි කරුණාවක් තියෙනවා මම ඇති වෙන්න කරුණාවක් නැහැ ඒ වුණාට මට කවුරු හරි දුක් විඳිනකොට වෙහෙසක් දැනෙනවායි කියලා ඒක බුදුහාමුදුරුවෝ වැරදියට නියෝජනයක් කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා කරුණාව තියෙන මිනිහට කවදාවත් දුකක් ඇතිවෙන කෙනෙක් දකින්නට වෙහෙසක් එන්න බෑ ඒනවනම් එන්නේ ද්වේෂයක් නිසා කරුණාව වෙන්නේ හිස් හිතකින්. මොනක්වත්ම නැති හිතකට තමයි කරුණාව වෙන්නේ. ඒ නිසා කරුණාව කරන්න තටමලා බෑ. කරුණාව කියන එක ඇති වෙන දෙයක්. ඒ නිසා කරුණාව තියෙන කෙනාට විහෙසාව තියෙනවා නම් කියලා කියනවා නම් ඒකේ වතුරයි ගින්දරයි එක තැන තිබ්බා වගේ. ඒ නිසා කවදා හරි කරුණාව මොකද්ද කියලා දැනගන්න ඕන හිත හිස් කරන්න. හිස් කෙරුවට පස්සේ තේරෙයි. Tamange හිත හිස් කෙරුවට පස්සේ තේරෙයි එහෙම නැත්නම් මේ සම්මා සංකප්පයට ආවට පස්සේ තේරෙයි අපිට මිනිස්සුෙන්න කරන දෙයක් තියෙනවා. හැබැයි ඒක වෙහෙසෙන් කරන දෙයක් නෙවෙයි. ඒක මේ මේ දැඩි අත අතතියෙන් එහෙම නැත්නම් දැඩි අසහනෙන් එහෙම නැත්නම් මේ කරන්න ඕනේ කියලා දැනෙ මොකුත් නැහැ. කරන්න ඕන දේ කෙරෙන්නේ හිත විවික වෙච්චා. එහෙම නැත්නම් ඒක තමයි සංකප්පෙන්න ඕනේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගය වුණාට පස්සේ බුදුරජාණන්සේ දේශනා කරන විහිංසාවට පස්සේ අව්‍යාපාද අභිජ්ජා ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන්නේ ඉතලම ඉත හිස් වෙච්ච වෙලාවක. ඉතින් අපිට හිතුනොත් එහෙම අපි කිව්වොත් එහෙම මේ භාවනාදී අපි කරන්නේ විශේෂයෙන්ම සතියෙන් කරන්නේ. ඒ එළඹෙන එළඹෙන හිත මොකකින්වත් අවුල් කරගන්න දෙන්නේ නැතුව වර්තමාන හිස් කරන්නේ කියලා. උගව දෙනකොට හිතනවා මේ තිබුණු දෙයක් නැතිවීමක් උනේ. එහෙම නැත්තම් පරාද වීමක් උනේ කියලා. එහෙම හිතෙනවා. මොකද හේතුව අපි හිතාන තියෙන්නේ මේ කරුණාව මෛත්‍රිය තියෙන එක හිසිතට වැඩි හොඳ එකක් කියලා. ඇත්ත. නමුත් කරුණා මෛත්‍රිය පාද පාද පාදක වෙන්නේ පදනම් වෙන්නේ හිසිතක තමයි. ඉතලා හිසිතක් ඇති කරගත්ත කෙනාට තේරෙයි. ඒ කෙනාට කරන්න ගොඩක් වැඩ තියෙනවා ලෝකේ. බුදුරජාණන්සේ සදාහන් කළ දිනවා මේ සූත්‍රය අවතාරණ වෙනකොට ඒක බොහොම ප්‍රසිද්ධ දේශනාවක් බුදුරජාණන්සේගේ මඩේ ඉරිලා ඉන්නේ කාට තව මඩේ ඉරිලා ඉන්න කෙනෙක් කරගන්න බෑ. ඌ ඉතල ගොඩ වෙලා ඉන්න තමන් ඒ ගොඩ වෙලා තමයි තව කෙනෙකුට ඒක කරන්න පුළුවන්. අපි එහෙම නෙවෙයි මේ සත්තානුකම්පාව ඇති කරන මේ තමනුත් මඩේ ඉඳගෙන අනික් අය ගොඩ ගහන්න සැලසුම් හදනවා. ඒක බුදුජානනාංශය අපරාධ නිකන් කාලේ නාස්ති කරන්න දෙන්නේ නැතුව කියලා තියෙනවා. නමුත් මේ අපිට තියෙන අධ්‍යාපන ක්‍රමේ අපිට මේ සමාජයේ එල්ලේ නිසා අපි මේ අනුන්ගේ සැප හොයන්ට අනුන්ට උදව් කරන්නට එහෙම ඒකට කියන්නේ වෙස්ටඩ් ඉන්ටරස් කියලා. අනුන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන්න පුදුමාකාර මේ ආගම් වලින් අපිට උගන්වන කුණු හරපේ. බුදුසසුනේ එහෙම දෙයක් උගන්වන්නේ බුදුසසුනේ සලම හිස්සයන්. ඒකට මට තේරේ කරන්න ඕන දේ. ඒකට අරමිනියා කියන දේ මේමිනියා කියන දේ කරන්න ඕනේ. පිරිසුදු හිතට එනවා. ඒක චිත්ත නියාමයක්. ඒ වෙනුවට මේ දුක් විඳින ජනතාවගේ දුක නිවලා විල්ලලා මේ කරන්නම් කියලා කියන එක අර මඩේ ඉඳලා මඩේ ඉන්න කෙනෙක් උස්සන්න හදනවා වගේ. ඒ නැත්නම් Taman ඒකට වෙන්නේ නැතුව ඒකට වෙන්න පාර කියනවා. දැන් මේ ඇමරිකාව අපිට එහෙ ගිහිල්ලා අපේ ආර්ථිකය හදාගන්න නැටි උන් මධ්‍යම ආර්ථික ක්‍රමයක් අපිට උගන්වනවා. ආදරේටද? මේ අපි දියුණු කරන්න. සූරකණ්ඩ සුද්ධ කෙරුවෙත් එච්චරයි. ලන්දේසි කෙරුවෙත් එච්චරයි. පෘතුගීසි කාර්ය කෙරුවෙත් එච්චරයි. උන්ගේ ආර්ථික ක්‍රමනේ අපි මෙහි ඇවිල්ලා PhD ගහලා ඉගෙන ගන්න. ඒව ක්‍රියාත්මක කරුවොත් එමෙහෙ ඉතින් ලංකාවටත් දෙයියන්ගේ පිට තමයි බුදුන්ගේ ධර්මයක් නම් හම්බෙන එකක් නැහැ. ලංකාවේ තිබුණේ ගමයි පන්සලයි ආර්ථිකේ. ලංකාවේ තිබුණ අර පිටුන් දායක ආර්ථිකේ ABCD ආර්ථිකේ අල බතල කොස් දෙන්න. එච්චරයි. ඒක මොකාටවත් නැති කරන්න බෑනේ. ආර්ථික විද්‍යාව ABCD. නැති කරන්න බෑ. දැන් මේ මට කවන දේවල් තියෙන මේ හැවිලා අලබදල කොස් දෙල් වෙනකොට මං ගිහිලා කියනවා ඔක්කොම ලංකාවට ගිහිල්ලා. අර කෑම මේ කෑම කෑවට අලබතල කොත්තෙල් ඉතුරු මොන දෙයක්වත් අල්ලන්නේ ලංකාවේ ලංකාවේ පොළව හැල්ලලා තියෙන එකට උගේ කුණු හර්ප වවන එක නැත කරපුවා අලබතල කොත්තෙල් වැවෙනවා එතකොට අපේ ආර්ථිකය වැටෙන්නේ නැහැ උකට කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ දසමයෝදය ආවේ මේ කට්ටියගේ මේ විටමින් B ගහලාද මල්ලේ විටමින් ගහලාද පිස්සුද ඕගොල්ලන්ට මොකද කෙලින් ඇවිද ගන්න බැරි වෙලා තියෙන මේ මේ කුණු හරප කාලා. ඇයි මේ දෙනවනේ රෙසිපීස් දෙනවා, කීල්ස්ලා එකක් දෙනවා, අරය තව එකක් දෙනවා, වේගන් කියලා එකක් දෙනවා, වෙජිටේ දීලා කාලා බලනකොට අන්තිමට ඇට දැකිල්ල විතරයි. ඒක නිසා අපිට තියෙන ලංකාවට ආර්ථික වේස උගන්වන්න කවුරක්වත් ඕනේ කවුරු ඉගෙනුවත් ඒ උගන්වන්නේ ආදරයටත් නෙවෙයි. ඒක අපි හොඳට තේරුම් ගන්නවා. ඒ ඒගොල්ලේ ආර්ථික කිරුවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන අහිංසක ප්‍රතිපදාවක්, අපිට තියෙන මේ ආර්ය වංශ ප්‍රතිපදාව, අපිට තියෙන අර පිටිපැස්ම. හැම දෙයකම ඉස්සෙල්ලා අවශ්‍ය කරන්නේ ඒ තියෙන දේ අරසා කරනවා මිසක් කාපිරි ඇටෝම ගෙදර ගාවේ කාබාතිඤ්ඤ වෙන්නයි පුළුවන් තරම් හම්බ කරන්නයි පුළුවන් තරම් මේ දේවල් පරිභෝගනය කරනවා කියන එක ඒක පිසාච ප්‍රේත වැඩක් මේ රටවල කරන්න බෑ. හිතනවා කියනවා මේ ඇමරිකාව විනාශ කරන තරමට තව නොබෝ ගලකින් චීනේ විනාශ කරන්න පටන් ගන්නවා. එදාට ලෝකේ ඉවරයි. අද ඇමරිකාවේ හතර දිනක් කෑම කාලේ ඉවරනකොට ඩස්බින් එකක් පුරවන්න කෑලි විසිකරනවා. ඔගොල්ලෝ දන්නවා ඇති කෑම කාලා. ඒ තරමටම චීනේ යනවාද? එතකොට මොකද වෙන්නේ? එක මිනිස්සෙක් එක වේලක් ඉවරනාට පස්සේ විසිකරන ප්‍රමාණය දිහා බලන්න. එහෙම ගියාට පස්සේ චීනයේ ඇමරිකාව වගේම ජනගහනයක් වෙන විනාශයි. බුදුජානනාංශ කියන ක්‍රමය ප්‍රයෝජන සලකලා වැඩ ගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක එන්නේ මේ සල්ලේක ප්‍රතිපදාවේ බුදුසෙන්සේ කියන්නේ ඒකට චිත්තුප්පාදේ පහල කරගන්න ඕනේ. කාටවත් කියන්න යන්න එපා. මේ ලෝකේ ඉන්න කවුරක්වත් අහුම්කම් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ පව් සමා වෙන ප්‍රතිපදාවක. එහෙම නැත්නම් මේ ලෝකයා උගන්නන තු පළවෙනි ලෝකේ දියුණු ලෝකේ තියෙන ප්‍රතිපදාව ඒක ඒකාන්ත මාර්ගපාක්ෂිකයි. අපි ළඟ තිබුණේ ABCD ආර්ථිකයේ. ඒකට යන්න කවුරුවක්වත් එපයි කියන කෙනෙක් නැහැ. Taman ඒකට යන්න ඊට පස්සේ පරික්‍රම කරා. ඒකටයි කියන්නේ Tamanගේ සාමාන්‍ය බුද්ධිය. ඒ සාමාන්‍ය බුද්ධිය කෙරුවට පස්සේ බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා. ඔබ යම් තරකමට කෙලස් කැපුවාට පස්සේ යම් තරමකට මේ විසම මාර්ගය ඇතැල්ලා සම්මාර්ගයට වඩනට පස්සේ යම් මාර්ගයක ප්‍රමාණයකට මේ විසම තීර්ථයෙන් විසම තොටුපලෙන් අඟට බහපු එක සම තීර්ථයෙන් බැසට පස්සේ ඒ මනුස්සයාට වෙන කෙනෙකුට උදව් නොකර ඉන්න බෑ. උදව් කෙරෙනවා. ඒක මේ මේ සමාධි සමිති සමාගම් පිහිටුවාගෙන කෑකොස්සම් ගහගෙන කරන එකක් නෙවෙයි. ඒ මනුස්සයන්ගෙන් ඇඟෙන් නිකුත් වෙන කම්පන වේගයේ පවා ලෝක සාමය ඇති කරනවා. සාන්තිදායකයි. ඒගොල්ල හයියෙන් බණ කියන්න ඕනේ හැසිරීම පවා නිහඬ බණක් බවට පත් වෙනවා ඊට පස්සේ දිගින් දිගටම දිගින් දිගටම හම්බ වෙන්නේ ඒ જાති කට්ටිය හිතෙන්නේ ඒ ටිකමයි ඊට පස්සේ අරගෙන යනවා ඒ කියන්නේ මේ පරිභාව පරියාය කියලා බුදුන් සඳහන් කරලා තියෙනවා. එයාට තේරෙන්න පටන් අර ගන්නවා. එnde ende ende ende මිතෙක් මං ගිය ක්‍රමේ ගියා නම් අපායටමයි යදින්නේ. දැන් මේ යන ක්‍රමයට ඉහළටමයි යදින්නේ. උපරිමයටමයි යදින්නේ කියන්නේ හැලු භාවයක් එන්නේ. තද භාවයක්, ආතති භාවයක්, බර භාවයක් වෙනුවට ඉතින් මේ දෙක තේරුණාට පස්සේ මනස අනිවාර්යෙන්ම අර සහැල්ලු භාවයට ඇදලා යනවා ඒක මට අයිති ගුණයක් නෙවෙයි මොකද මනුස්සයා ස්වභාවයෙන් හොඳ කෙනෙක් මනුස්සයාට හොඳ දේ පෙන්නොත් හොඳ දෙයට යනවා ඒක ආයේ මේ යම් මට්ටමට යනකම් අපි පරික්‍රම කරන්න කෙරුවට පස්සේ උපරි භාවයට තල්ලු වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ කෙලස් නැතුවම නෙවෙයි තව කපන්න කෙලස් වුණාට යාර ක්‍රමයේ අහුවෙනවනේ දැන් මේක තමයි ක්‍රමය කියලා ඒක තමයි බුදුරජාණන්සේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ දුක්ඛ දෝමනස් මේ තත්තාන විසුද්ධියය දුක්ඛ දෝමනස් අත්තගමාය ඥායස අධිගමාය තෝක පරිදේව අත්තංගමාය ඥායස අධිගමාය න්‍යාය තේරෙන පටන් ගන්න. අපි මේ තරංගකාරී ක්‍රමයට සෙනග කෙරේ බැඳීගෙන මේ කරන ක්‍රමේ වෙනුවට පුද්ගලිකව යම් වෙලාවක කෙලස් කැපීම් පිළිබඳව අදිෂ්ඨානයක් ගත්තන ප්‍රයත්න කරාන අපි ඒකෙන් පොඩ පොඩ උඩට යනවා නම් ඒ කියන්නේ අසහානිය අඩු වෙන ගතියට ආවනම් එයාට පේනවා අහිංසාව හොඳ නෑ අවිහිංසාව හොඳයි. සතුම් මැරීම හොඳ නෑ නොමැරීම හොඳයි. මේ කියන 40ෙම ලකුණු ලැබෙනවා. හැබැයි 40ම 40 දෙනා ඔක්කොටම ඕන වෙන්නේ තම තමන්ගේ ගැටේ ගහිලා තියෙන විදිහට ඒක ලිහිගෙන යනවා. ඉතින් දවසේ වෙලාව හැම වෙරච්ච නිසා මම ඊට වැඩිය දේශනා අධිකරණ බලාපොරොත්තු වෙන්නේ. අපිට හෙටටත් කල් තියෙනවා. අපි බලමු. එතකොට මේ විදිහට පාරේ යනකොට ඒ උපරිභාව නැත්තම් ඉහළට ඉස්සෙන එහෙම නැත්තම් ආර්යත්වයට උස්සන මේ මට්ටමේ ඉඳලා නිවනට යන පාර මේ 40මයි. මේ 40මයි අපි අපාය යන්නේත්. මේ 40මයි අපි ක්‍රම ඉගෙන ගන්නෙත්. මේ 40මයි අපි ඉහළ භාවයට යන්නේත්. මේ 40මයි නිවන් දකින්නේ. ඒ නිසා මේ දේ දිහා බලන හැටිය සල්ලේක ප්‍රතිපදාව වශයෙන් පෙළලා දීලා තියෙනවා. ඒ නිසා අපි මේ වගේ බණ භාවනා කරන පිරිසකට ඒක අපිට කිට්ටු කර ගන්න තියෙන අවස්ථාව තාම මේක බකරපත්තේ නැති කෙනාට වැඩිය බොහෝම වැඩි. ඒ මොකද අපි මේ වෙනකොටම සෑහෙන ඉතිහාසයක් හදාගෙන අවිල්ලා තියෙනවා. ඒ වගේ තියෙන අය එකතු වෙන්න අපි එකතු කරලා උත්සාහ කරනවා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි මේකෙන් පරමාදර්ශයක් පිටවලා. එහෙම නැත්නම් හොඳ නිදර්ශනයක් පිහිටවලා අනික් අයට පෙන්වන්න අපි මේ ගත කරන ජීවිතේ හරීම සම මාර්ගයක තියෙන්නේ. අපි දොරට තොටට බහින්නේ කටුකුහුල් තියෙන තැන් වලින් නෙවෙයි. සුපුරුදු එහෙම නැත්නම් සමතීර්ථකින් බහින්නේ කියන එක තීරුම් ගත්තොත් බණ නොකියුවට මේක දිහා බලනකොට අනික් කට්ටිය අනිවාර්යයෙන් මේකට ඇදිලා එනවා. මොකද මේක වියදම් යන වැඩක් නෙවෙයි. කාගවත් අධිකාරියක තියෙන වැඩක් නෙවෙයි. එක එකනාවේ පුද්ගලික මතේ. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න අපිට ශාසන සේවාවකුත් යන්තර සිද්ධ වෙනවා. අපි යම් මෙදියකට අපේ ජීවන රටාව සකස් කරගෙන කෙලස් කපන වැඩේට ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්න පටන් අරගත්තොත් අභ්‍යන්තර ශාසනයත් නිවනට යොමු වෙන අතර බාහිර ශාසනය බලහින්න එක නඩත් තේරෙනවා. මේ මිනිස්සයා එන්නේ එන්නේ එන්නේ ආතතියෙන්තර අසහනෙන්තර කෙනෙක් බවට පත් වෙලා ඉනේතර මේ ලෝකේම අද තියෙන මේ අසහනෙටත් නැත්නම් බාහිර ශාසනයටත් සේවයක් වෙනවා. ඒ නිසා මේ අපි කරන වැඩේ තමන්ගෙම නිවන පිණිස විතරක් නෙවෙයි බාහිරයටත් ආදර්ශයක් දෙන එකක් බව තේරුම් ගන්න මීට වැඩිය දැඩි ශික්ෂණයකින් යුක්තව ඉදිරියට යෑම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිල් දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා